අද අපි කතා කරන්න යන්නේ හරිම ගැඹුරු ඒ වගේම හරිම ප්‍රායෝගික මාතෘකාවක් ගැන. තෘෂ්ණාව. අපි හැමෝම අහලා තියෙන වචනයක් නේද? ඔව් නිතරම එහෙන දෙයක්. ඒත් අපි මේක බලන්න යන්නේ අර ව්‍යුක්ත දර්ශනයක් විදිහට නෙවෙයි. අපේ අතේ තියෙන්නේ ධර්මදේශනා මාලාවක පිටපත්. ඉතින් මේවා ඇසුරෙන් අපි හොයාලා බලනවා තෘෂ්ණාව කියන මේ දේ අපේ ඇස, කන, නාසය හරහා එදිනෙදා ජීවිතයේ ඇත්තටම සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක උපදින්නේ කොතනද කියලා. ඔව්, ඒක තමයි මේ මූලාශ්‍රවල තියෙන විශේෂත්වය. මේව තෘෂ්ණාව ගැන අර ව්‍යුක්ත විග්‍රහයක් කරනව වෙනුවට ඒක හට ගන්නා සහ ලැබුම් ගන්නා නිශ්චිතම තැන් ගැන කතා කරනවා. හරියට රෝගයකට හේතුව හොයාගෙන යනවා වගේ. හරියටම රෝගකාරකය ජීවත් වෙන තනම අල්ලගන්නවා වගේ. මෙතනදී ඒ තැන් තමයි අපේ ඉන්ද්‍රියන් හර. නමුත් ඊටත් වඩා ගැඹුරට ගිහින් ඒ ඉන්ද්‍රියන් හරහා අපි ලබන අත්දැකීම් දෙකක්. ඒ කියන්නේ වේදනාව සහ සංඥාව කියන ස්තර දෙකේදී මේ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි තමයි විග්‍රහ කරන්නේ. හරියටම. ඉතින් අපි අද මෙහි අරමුණ වෙන්නේ මේ සංකීර්ණ ක්‍රියාවලිය හුදු න්‍යායක් විදිහට නෙවෙයි ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට තමන්ගේ එදිනෙදා ජීවිතය තුලදීම ප්‍රායෝගිකව මේ ඉගැන්වීම් එක්ක වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා තේරුම් ගන්න එක. ඔව්. ඉතින් අපි මුලින්දන්ම පටන් ගමු. මූලශ්‍රවල කියනවා තෘෂ්ණාව හටගන්නා සහ ලැබුම් ගන්නා තැනක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියෙන් 6. මේක ටිකක් විස්තර කරමුද? ඔව්. මූලාශ්‍රය මේ සඳහා pāli පාඨයක් උපුටා දක්වනවා ලෝකේ පිය රූපං සාත රූපං. හ්ම්. ඒකේ තේරුම. ඒ කියන්නේ ලෝකේ යමක් ප්‍රිය ස්වභාවයෙන් යුක්තද මිහිරි ස්වභාවයෙන් යුක්තද තෘෂ්ණාව හටගන්නා විට එතන හටගනි ලැබුම් ගන්නා විට එතන ලැබුම් ගනි කියන එකයි මෙතන ලෝකේ කියන්නේ අපේ ඉන්ද්‍රියන් 6මයි ඇසට පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ මේ හැම දෙයකම තියෙන අර ප්‍රිය සහ මිහිරි ගතිය. ඔව් අන්න ඒ ගතිය තමයි තෘෂ්ණාවට ඇලෙන්න තියෙන මැලියම් එක වගේ. ආ ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ රූපියවත් ශබ්දයවත් නෙවෙයි ඒකේ තියෙනවා කියලා අපි හිතන ප්‍රිය සහ මිහිරි ස්වභාවය. හරියටම මූලාශ්‍රය පැහැදිලිවම කියනවා පිය රූප කියන්නේ භෞතික රූපයක්ම නෙවෙයි ඒක භාවයක් කියලා. අපේ හිතේ ඇතිවෙන ගුණාත්මක තත්ත්වයක්. ඒක සිතුවිල්ලක් වෙන්නත් පුරුවා. එහෙමයි. ඉතින් මේ ප්‍රිය සහ මිහිරි දේවල් අපිට මුණ ගැහෙන්නේ ඉන්ද්‍රියන් 6 හරහා. ඒ නිසා තමයි ඉන්ද්‍රියන් 6 තෘෂ්ණාවේ දොරටු බවට පත් වෙන්නේ. ඉතින් මූලාශ්‍රය කියවනකොට මොට හිතුන දෙයක් තමයි මේකේ පරස්පර අදහස් දෙකක් තියෙනවා වගේ එක තැනක කියනවා ඇසෙන් පටන් ගන්න කියන ඒක තමයි සූත්‍රවල එන සම්ප්‍රදායික අනුපිළිවෙල. ඇස තමයි විචිත්‍රවත්ම බැලවත්ම ඉන්ද්‍රය. ඔව් ඒක ඇත්ත. නමුත් තවත් තැනක තියෙනවා ඊට වඩා ප්‍රායෝගික තැනක් යන. මූලාශ්‍රමේ දෙක සමබර කරන්නේ කොහොමද? භාවනා කරන කෙනෙක් ඇත්තටම පටන් ගන්න ඕන කොතනින්ද? ওই ප්‍රශ්නය හරිම වැදගත්. මූලාශ්‍රය මේක හඳුන්වන්නේ ප්‍රවේශ දෙකක් විදිහට. පළවෙනි එක තමයි දර්ශනවාදී මාර්ගය. ඒ කියන්නේ සූත්‍රවල එන අනුපිළිවෙලටම ඇස මුල් කරගෙන රූප, ශබ්ද ආදී වශයෙන් පිළිවෙලට ගිහින් න්‍යායාත්මකව දාර්ශනිකව ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන එක. ශාස්ත්‍රීයව ධර්මය විග්‍රහ කරන අය වගේ ඕ දේශනා කරන බොහෝ දිනෙක මේ මාර්ගය අනුගමනය කරනවා. ඒකේ කිසිම වරදක් නැහැ. ඒක දැනුම ලබා ගන්න හොඳ ක්‍රමයක්. හැබැයි න්‍යායාත්මක මාර්ගයේ ශාස්ත්‍රීයව වැදගත් තුනත් එදිනෙදා ජීවිතේ කාර්යබහුල කෙනෙකුට ඒක ටිකක් ව්‍යුක්ත වැඩි වගේ දැනෙන්න පුළුවන්. ඇසින් පටන් ගන්න එක හරියට ගැඹුරු මුහුදේ පීනන්න පනිනවා වගේ වෙන්න පුළුවන්. ඒක ඇත්ත. මූලාශ්‍රවල ඊට වඩා සිජු ප්‍රායෝගික ප්‍රවේශයක් ගැන කතා වෙනවද? අනිවාර්යෙන්ම ඒකට තමයි ප්‍රායෝගික මාර්ගය කියලා කියන්නේ. මූලාශ්‍රය අවධාරණය කරනවා ප්‍රායෝගික යෝගාවචරයේ හැම විටම පටන් ගන්නෙ ලේසිම තැනින් කියලා. ලේසිම තැන. ඒ ලේසිම තැන තමයි ශරීරය එහෙම නැත්නම් කාය ඇසෙන් දකින රූප ලෝකයේ හරිම සංකීර්ණයි විචිත්‍රවත් ඒකේ අතරමං වෙන්නේ ලේසි නමුත් ශරීරයේ දැනෙන සංවේදනාව උදාහරණයක් විදිහට හුස්ම ඇතුල් වෙනෝ එළියට යනවා දැනෙන එක ඇවිදිනකොට පාද පොළවේ ගැටෙන එක මේවා හරිම සරලයි මූලිකයි ඒ වගේම හැම විටම වර්තමාන මොහොතේ තියෙනවා අන්න ඒකයි කාරණය ඒක ඇත්ත හුස්ම කියන්නේ අතීතේවත් අනාගතේවත් දෙයක් නෙවෙයි ඒක තියෙන්නේ මෙතන සහ දැන්. ඒ නිසා ශරීරයෙන් පටන් ගන්න එකේ තර්කය මට හොඳට තේරෙනවා. එතකොට අපි එහෙම ශරීරයට අවධානය යොමු කළාම අපිට මුලින්ම හම්බ වෙන දේ තමයි වේදනාව නේද? ඔව්. ඒ කියන්නේ කකුල් රිදෙන එක, ඇඟට දැනෙන අපහසුතාව වගේ දේවල් මූලාශ්‍රවල මේ වේදනාව කියන සංකල්පය හරිම ගැඹුරින් විග්‍රහ කරනවා නේද? ඔව් ඒක තමයි මේ දාමයේ ඊළඟ පුරුක. අපි ශරීරයට අවධානය යොමු කළාම අපිට මුලින්ම මුණ ගැහෙන්නේ වේදනාව. මූලාශ්‍රය වේදනා වර්ග තුනක් ගැන පැහැදිලි කරනවා. සුඛ වේදනාව ඒ කියන්නේ සැප, දුක්ඛ වේදනාව ඒ කියන්නේ දුක සහ අදුක්ඛම සුඛ වේදනාව දුක්ඛත් නැති සුඛත් නැති මධ්‍යස්ථ එක. හැබැයි අපි සාමාන්‍යයෙන් ජීවිතේ කරන්නේ සැප පස්සේ දුවන එකයි දුකෙන් පැනලා යන එකයි. හැබැයි අපි කවදාවත් අර තුන්වෙනි එක අදුක්කම සුඛ වේදනාව ගැන වැඩිය හිතන්නේ නැහැ. ඒක හරියට පසුබිමේ තියෙන සුදු පාට බිත්තියක් වගේ. අපි දකින්නේ බිත්තියේ ගහලා තියෙන ලස්සන පින්තූරේ. ඒ කියන්නේ සැප. හරි. බිත්තියේ තියෙන පැල්ලම ඒ කියන්නේ දුක. හරි විතරයි. හරිම ලස්සන උපමාවක්. ඔව්. මූලාශ්‍රයේ මේ අදුක්කම සුඛ වේදනාව හඳුන්වන්නේ සිතට ගෙයක් වගේ නිවසක් ආරක්ෂිත ස්ථානයක් කියලා. මොකද සැපේදි හිත රාගයෙන් ඇලෙනවා, දුකේදී ද්වේෂයෙන් ගැටෙනවා, නමුත් මේ මධ්‍යස්ත තත්වයේදී හිතට කිසිම දෙයක් කරන්න නෑ වගේ දැනෙනවා. ඒත් එකෙම අනිත් පැත්තක් තියෙනවනේ. ඔව්. අපිව නිදි කිරා වැටෙන්න ප්‍රමාදයට පත්වෙන්න වැඩිම ඉඩක් තියෙන්නෙත් මෙන්න මෙතනදීමයි. හිතට අරමුණක් නැති වෙනකොට ඒක නිකම්ම නිදිබර ගතියකට වැටෙනවා. මූලාශ්‍රයේ මූගලන් මහරහතන් වහන්සේට පවා භාගනා කරද්දී නිින්ද ගිය කතාව මතක් කරනවා. ඒක ඇහුවම ඇත්තටම හිතට සහනයක්. මේක මට විතරක් වෙන දෙයක් නෙවෙයි මේක හරිම සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයක් කියලා තේරෙනවා. ඒකේමයි ඉතින් මේ අභියෝගය ජය ගන්න විශේෂයෙන්ම මේ උපේක්ෂා සහගත වේදනාව එක්ක වැඩ කරන්න මූලාශ්‍රය යෝජනා කරන ක්‍රමානුකූල මාර්ගය මොකල්ද? මූලාශ්‍රය හරිම පැහැදිලි පියවරෙන් පියවර මාර්ගයක් පෙන්වා දෙනවා. පළවෙනි පියවර තමයි භාවනාවේදී ඇතිවෙන දුක් වේදනා හඳුනාගෙන ඒකෙන් පැනලා යන්නේ නැතුව නිරීක්ෂණය කරන එක. කකුල් රිදෙන එක වගේ දෙයක්. ඔව්. කකුල් රිදෙනකොට ඒ වේදනාව දිහා බලාගෙන ඉන්නවා. මගේ කකුල රිදෙනවා කියලා පුද්ගලයා රෝපණය කරගන්නේ නැතුව වේදනාවක් පවතිනවා කියලා දකිනවා. ඒ වේදනාවේ ආරම්භය ඒක ටික ටික වැඩි වෙන හැටි, ඒක උපරිමයට යන තැන සහ ටිකකින් ඒක අඩු වෙලා නැති වෙලා යන හැටි. ඒ කියන්නේ එහි අනිත්‍ය ස්වභාවය දකිනවා. හරියටම. ඒකෙන් දුක කියන එක අපි හිතන තරම් ස්ථිර දෙයක් නෙමෙයි කියලා ප්‍රායෝගිකවම අත්දකිනවා. හරි. ඊළඟට දුක පහව ගියාට පස්සේ එන සැප වේදනාව ගැන මොකද්ද කියන්නේ? ඒක දෙවෙනි පියවර. දුක පහව ගියාම ලොකු සැපයක්, සහනයක් දැනෙනවා. එතනදි කරන්න ඕන ඒ සුඛ වේදනාවත් නිරීක්ෂණය කරන එක. මූලාශ්‍රයේ තියෙන උපමාව හරිම බලවත්. ඒක සරංගලයක් යවන පුංචි ළමයෙක් වගේලු සරංගලේ හොඳට හුලං අල්ලලා උඩට යනකොට ඒ ළමයාට ලොකු සතුටක් ආඩම්බරයක් දැනෙනවා. ආ ඒ වගේම භාවනාව ටිකක් හරි යනකොට හිත සමාධිගත වෙනකොට අපිටත් මම දක්ෂයි වගේ සතුටක් එන්න පුළුවන්. අන්න ඒක. ඒ උඩගුකමට ඒ සතුටට ඇලි නොයා ඒකත් ඇති වෙලා නැති වෙන ස්වභාවයක් කියලා දකින්න ඕන. ඒ සරංගල උපමාව නම් හරිම ප්‍රබලයි. මොකද ඒ උගුලට අහු වෙන්න හරිම ලේසි. හොලයි දුකත් බැලුවා සැපත් බැලුවා. දැන් තමයි වැදගත්ම තැනට එන්නේ නේද? අර අපි මඟහරින නිදිමත ගෙන අදුක්කම සුඛ වේදනාව. ඔව්. ඒක තමයි තුන්වෙනි සහ වැදගත්ම පියවර. සැප සහ දුක කියන අන්ත දෙකම අනිත්‍යයි කියලා දැක්කට පස්සේ හිත ස්වභාවිකවම මධ්‍යස්ථ තත්වයකට අර අදුක්කම සුඛ වේදනාවට එනවා. අන්න ඒ මොහොත ගැන අවදියෙන් ඉන්න එක තමයි අමාරුම සහ වටිනාම දේ. බුධාමඳුරෝ පහළ වෙන්නේ එතනදී කියලා මූලාශ්‍රය කියනවා නේද? ඔව්. ඒ කියන්නේ නියම අවබෝධය සඳහා දොරටුව විවෘත වෙන්නේ ප්‍රඥාව පහළ වෙන්නේ හිත මේ සියුම් මධ්‍යස්ථ ස්වභාවය දකින්න පටන් ගත්තමයි. ප්‍රායෝගිකව ඒක කරන්නේ කොහොමද? ඒක කොච්චර සියුම්ද කියනවනම් අපිට ඒක මැගහැරෙනවනේ. මූලාශ්‍රය පෙන්වා දෙනවා ඒ අවස්ථාව හැමතිස්සෙම අපි ළඟ තියෙනවා කියලා. අපි හුස්ම ගන්නකොට ආශ්වාසය සහ ප්‍රාශ්වාසය අතර පුංචි විරාමයක් තියෙනවා. ඔව්. බඩ පිම්බෙන එකයි හැකිලෙන එකයි අතර විරාමයක් තියෙනවා. ඒ විරාමයන් තමයි මේ අදුක්ඛම සුඛ වේදනාවේ නිදර්ශන. අපි ඒ ගැන සිහිය පිහිටුවන්න පුරුදු වෙන්න ඕන. එතකොට අපිට තේරෙනවා ජීවිතේ වැඩි හරියක් පවත්න්නේ මේ මධ්‍යස්ත්‍ර නිවුණු ස්වභාවය කියලා. සැප දුක කියන්නේ ඇවිත් යන අමුතෝ විතරයි. අන්නේ අවබෝධය. ඒක හරිම පැහැදිලි. ඉතින් අරමුණ වෙන්නේ වේදනාවෙන් මිදීම නෙවෙයි වේදනාවේ ස්වභාවය ඒ විදිහෙම දැකීම. එතකොට මේ අත්දැකීමේ ඊළඟ ස්තරය කියන්නේ අපි දේවල් වලට ලේබල් ගහන, හඳුනා ගන්න තැන. ඒ කියන්නේ සංඥාව ගැන මූලාශ්‍රවල කියවෙන්නේ මොනවද? දේවල් ඇත්තදම පැටලෙන්න පටන් ගන්න එතනින් වගේ. හරියටම වේදනාව කියන්නේ තවමත් බොහොම මූලික අමු අත්දැකීමක්. ඒකට අපි නම් දීලා, ලේබල් ගහලා සංකල්ප ගොඩනගන්න පටන් ගත්තම තමයි සංඥාව කියන ස්තරයට එන්නේ. ඒක නිකම්ම හැඩයක් දැකීමක් නෙවෙයි. ඒකට ආර්ථයක්, කතාවක්, අතීතයක්, අනාගතයක් සම්බන්ධ කරන එක. ඔව් ඒකයි. එතකොට මට ප්‍රශ්නයක් එනවා. භාෂාව, සංකල්ප කියන දේවල් අපිට එදිනදා ජීවිතයට අත්‍යවශ්‍යයි. අපි එකිනෙකා එක්ක sannivedanaya කරන්නේ, ලෝකය වැඩ කරන්නේ සංකල්ප හරහා. එහෙමනම් භාවනාවේදී අපි මේවා සමග වැඩ කරන්නේ කොහොමද? මේක ලොකු පරස්පරයක් නේද? මූලාශ්‍රය එකට දෙන පිළිතුර හරව පැහැදිලිය. භාෂාව සහ සංකේත අවශ්‍ය වෙන්නේ පිටට. අනුන් සමග sannivedanaya කරන්නයි. නමුත් අභ්‍යන්තර පුහුණුවට ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයට ඒ ගුණතලන් සත්‍ය Tamanma අත්දකින්නට ඒවා බාධාවක්. මුලශ්‍ය කියනවා ප්‍රත්‍යක්ෂය නැහැට තියනවා කියලා. නැහැට ඒ කියන්නේ හුස්ම. ඕ ඒ කියන්නේ සත්‍ය අත්දැකීම තියෙන්නේ වචනවල සංකල්පවල නෙවෙයි. මේ මොහොතේ මේ ශාරීරියේ දැනෙන සංවේදනාවලයි. අපි කරන්නේ හුස්ම දැනගන්නවා වෙනුවට හුස්ම ගැන හිතන එක. දැන් හුස්ම ඇතුළට එනවා, දැන් එළියට යනවා කියලා හිතින් කතාවක් මවා ගන්නවා. අන්න ඒක. ඒක තමයි සංඥාවේ රවටීම. මූලාශ්‍රයේ තියෙනවා හරීම තදබල අනතුරු ඇංගවීමක්. අපි වර්තමාන මොහොතේ දිග්ගට හිත පවතිනවාට හරි බයයි කියලා. ඒක කොච්චර ඇත්තද? ඒක ඇත්ත. අපි නිතරම දුවන්නේ අතීතයේ මතකයකට නැත්නම් අනාගතයේ සැලසුමකට. නිකන් මෙතන ඉන්න එක හිස් බවක් සමහර විට බයක් වගේ දැනෙනවා. ඉතින් මේකට තියෙන ප්‍රායෝගික විසඳුම මොකක්ද? ප්‍රායෝගික උපදෙස තමයි නැවත නැවතත් මූල කර්මස්ථානයට පැමිණීම. ඒ කියන්නේ තමන් භාවනාවට තෝරගත් මූලික අරමුණට. ඒක කායानुපසනාව නම් හුස්මට. ඔව්. සිත කොයිතරම් දුර සංකල්ප ලෝකවල ඇවිදින්න ගියත් මෘදුව නමුත් ස්ථිරව ඒක ආපහු අරගෙන ඇවිත් හුස්ම කියන වර්තමාන භෞතික සංවේදනය මත තබනවා. එක පාරක් දහස් වාරයක් වුණත් මේක හරියට හිත පුහුණු කරන ව්‍යායාමයක් වගේ. එහෙම කරද්දි තමයි හිත මෙතන සහ දැන් පවතින හුරු වෙන්නේ. හරියටම. මෙන්න තවත් රසවත් කරුණක්. මූලාශ්‍රයේ මේ පුහුණුව නිසා අත්දැකීම වෙනසක් වෙන හැකි විස්තර කරනවා. සාමාන්‍යයෙන් අපි දෙයක් දකිනකොට අපි දැකපු දෙයට, ඒ කියන්නේ රූපයට හරි දකින්න පුරවම අපේ හැකියාවට, ඒ කියන්නේ දැකීමට හරි වශි වෙනවා. ඔව්. නමුත් පුහුණුව වෙන්නේ ඒ අවධානය දැකීමක් සිදු වෙනවා යන්න දැනගැනීමට පමණක් සීමා කරන එක මේකෙන් ලෝකය එක්තරා විදිහට නිර්වර්ණ වෙනවා ඒ කියන්නේ සංඥාවේ ඇබ්බැහි කරන වර්ණවත් තට්ටුව ගැලවිලා යනවා කියලා කියනවා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ලෝකේ නීරස වෙනවා කියන එකද? නෑ කිසිසේත්ම නෑ. ඒකෙන් අදහස් වෙන්නේ ලෝකේ නීරස වෙනවා කියන එක නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ අපි රූපවලට, ශබ්දවලට అలවලා තියෙන કૃත්‍රිම මායාකාරී ප්‍රිය අප්‍රිය ලේබල් ටික ගැලවිලා යනවා කියන එක. වස්තුන්ගේ නියම ස්වභාවය, ඒ කියන්නේ ඒවායේ ඇති වී නැති වී යන ස්වභාවය අපිට පේන්න පටන් ගන්නවා. මේකට තමයි මූලාශ්‍රය අලියා අතගාන අන්ධයන්ගේ උපමාව ගෙන්නේ. ආ ඒක ප්‍රසිද්ධ කතාවක්. එක එක්කෙනා අලියාගේ එක එක කොටස අල්ලලා ඒක මුළු අලියාම කියලා හිතනවා. කනල්ලපු කෙනා කියනවා අලියා කුල්ලක් වගේ කියලා. ඔව්. කකුල අල්ලපු කෙනා කියනවා වංගෙඩියක් වගේ කියලා. හරියටම. ඒ තමයි හුදකලා කැබලී වූ සංඥාව. අපිට කරන්නේ ඒක. හුස්මක එක කොටසක් අරගෙන පිම්බීම කියලා ලේබල් කරනවා. තව කොටසක් අරන් හැකිලිම කියලා ලේබල් කරනවා. නමුත් නොකඩවා නිරීක්ෂණය කරනකොට ඔව් ඒ කියන්නේ සන්තතිය දකිනකොට අර අන්දියන්ට තේරෙනවා මේ කුල්ලයි වංගිඩියයි කොස්සයි ඔක්කොම එකම සත්වීකුගේ කොටස් කියලා ඒවා පේබ අපේ මූල කර්මස්ථානයට දෙන නොකඩවා අවධානය පිම්බීම හැකිලිම කියන සරල ලේබල් වලින් එහාට ගිහින් ඒ සම්පූර්ණ ක්‍රියාවලියම සැබෑ අනිත්‍ය ස්වභාවය අපිට එලි කරනවා එතකොට අපි සංඥාවක සිරකරුවෙක් වෙනවා වෙනුවත සංඥාව හුදු මෙවලමක් විදිහට පාවිච්චි කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒකයි වෙන්නේ. ඉතින් මේ දීර්ඝ සාකච්ඡාවෙන් අපිට ගත හැකි පණිවිඩය කුමක්ද? අපි තෘෂ්ණාව අපේ ඉන්ද්‍රයන් තුල මුල් බැස ගන්නා ආකාරයේ සිට වේදනාවේ තීරණාත්මක භූමිකාව විශේෂයෙන්ම උපේක්ෂා සහගත වේදනාවේ වැදගත්කම සහ අවසානයේ සංඥාවේ මායාකාරී ස්වභාවය දක්වා කරුණු විමසා බැලුවා. මට පේන විදිහට මේ මාර්ගයේ සැප ප්‍රතික්ෂේප කිරීමත් ලෝකයෙන් පැනලා යාවත් නෙවෙයි. නෙවෙයි. ඒ වෙනුවට සිහියෙන් යුතුව අපේ මොහොතින් මොහොතේ අත්දැකීම් සමග තියෙන සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම වෙනස් කර ගැනීමක්. ඔව් ඒක තමයි හරය. මේක ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි අවබෝධ කරගැනීමක්. අවසාන වශයෙන් සිතන් යමක් ඉතිරි කරන කැමැති. මූලාශ්‍රයේන එකිනෙකට පරස්පර විරෝධී වගේ පේන බලවත් සංකල්ප දෙකක් තියවා. එකක් තමයි පරිච්ඡාග. ඒ කියන්නේ ඇත්හැරීම. අනික තමයි පක්කන්දන. ඒ කියන්නේ කිඳා බැසීම. ඒකතම නිමග්න වීම. ඒක ඇත්තටම පරස්පරයි වගේ. එක දෙයක් අත්හරන ගමම තවත් දෙයකට කිඳා බහින්නේ කොහොමද? අන්න ඒක තමයි සිතා බලන්නට ඉතිරි කරන ප්‍රශ්නය. අනිත් සියලු බාහිර අරමුණු, සිතුවිලි, සංකල්ප ඇත්හැරීමේ ක්‍රියාවලියක් ලෙසම වර්තමාන මොහොතට ඒ කියන්නේ Tamanගේ භාවනා අරමුණට සම්පූර්ණයම කිඳා බැසීම ඒ තුලටම ගිලී යෑම යනු කුමක්ද? සමහර විට සැබෑ අත්හැරීම කියන්නේ එක දෙයකට සම්පූර්ණයම කැපවීමට ඇති නිදහස වෙන්නට පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන. අපි හැමෝම අහන ප්‍රශ්නයක්. ඇයි අපි එකම විදිහේ මානසික පැටලිවිලි වල එකම වැරදි වල දැන දැනත් ආයෙත් පැටලෙන්නේ? මේකට උත්තරේ තත්පරයකින් දහස් පංගුවකදී අපේ හිත ඇතුළේ වෙන ක්‍රියාවලි දෙකක හැංගිලා තියෙනවා කියලා තමයි අද අපි බලන මූලාශ්‍රවල කියවෙන්නේ. එකක් අපි ලෝකයේ දකින විදිහ, එහෙම නැත්නම් සංඥාව. අනික ඒ දැකීමත් අපි දෙන ප්‍රතිචාරය. ඒ කියන්නේ චේතනාව. අද අපේ මෙහිම තමයි මේ ඇසිල්ලෙනෙන ක්‍රියාවලිය විකේතනය කරලා අපව හිර කරන මේ චක්‍රය ඔෆ් ස්විච් එක හොයාගන්න එක. හරිම හොඳ හැඳින්වීමක්. මොකද මේ සංඥාව, චේතනාව කියන දේවල් නිකම්ම නිකම් න්‍යායාත්මක වචන නෙවෙයි. මේක තමයි අපේ දුකට මුල, ඒ වගේම අපේ නිදහසට යතුරුත් මේකමයි. විශේෂයෙන්ම මේ මූලාශ්‍රවල තියෙන සුන්දරත්වය තමයි කාර්යබහුල ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් අනුගමනය කරන්න පුළුවන් හරිම ප්‍රායෝගික පියවරෙන් පියවර මාර්ගයක් මේකෙන් පෙන්වා දීම. නියමයි. එහෙනම් අපි න්‍යායේ නොබ්බට ගිහින් ප්‍රායෝගික පැත්තට බර අපි මේක දිගහරිමු. අපි හැම මොහොතකම පාවිච්චි කරන මේ සංඥාව කියන දේ කොහොමද ඇත්තටම අපිව උගුලක පටලවන්නේ? මේ මූලාශ්‍රවල තියෙන එක හරිව තදබල අදහසක් තමයි අපි පාවිච්චි කරන භාෂාව, සංකේත, ලේබල් ඇත්තටම අපිව ඇත්තෙන් ඈත් කරනවා කියන එක. ඒ වගේම කියනවා නියම අවබෝධයේ තියෙන්නේ සෘජු අත්දැකීම තුළමයි ඒක නාසය යටමයි කියලා. මට නම් මේක ටිකක් ප්‍රහේලිකාවක් වගේ ප්‍රායෝගිකව මොකක්ද මේකේ තේරුම? ඒකෙන් කියවෙන්නේ අපේ අවධානයේ දිශාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමක් ගැන. සාමාන්‍යයෙන් අපි වශී වෙලා ඉන්නේ අපි දකින දෙයට, අහන දෙයට, හිතන දෙයට. ඒ කියන්නේ දැකපු රූපයට, ඇහුණු ශබ්දයට. නමුත් මෙතනදී අභ්‍යාසය වෙන්නේ ඒ දැකීම, ඇසීම, සිතීම කියන ක්‍රියාවලිය ගැනම දැනුවත් වෙන එක. මේක තමයි මූලාශ්‍රවල විශාල නිවැරදි කිරීමක් කියලා හඳුන්වන්නේ. අපි දකින දෙයට මත් වෙනව වෙනුවට දකින බව දැන ගැනීම ඒ කියන්නේ හොඳටම ඉන්වෝල්ව් වෙලා බලන චිත්‍රපටියක අතරමං වෙනවා වෙනුවට එකපාරටම ආ මම ඉන්නේ සිනමා හෝල් එකක පොප්කෝන් කකා මේක බලනෝ නේද කියලා සිහියට එන වදයක්ද. හැබැයි මේ කියවෙන විදිහට මේ නිසා ලෝකය නිර්වර්ණ වෙනවා කියලත් සඳහන් වෙනවා. ඇත්තම කිව්වොත් ඒකේ එච්චර ආකර්ෂණීය දෙයක් වගේ නෑ මැහෙන්නේ නෑ. ජීවිතේ රසය නැති වෙනවා වගේ දෙයක්ද? ඔතන තමයි වැරදීම තියන්නේ. නිර්වාණ වෙනවා කියන්නේ ජීවිතයේ රසය නැති වෙන එක නෙවෙයි. හැඟීම් වලින් අපිව මත් කරන එක නැති වෙන එක. ඔයා චිත්‍රපටියේ බලනවා, ඒකේ දුක සතුට අගය කරනවා. හැබැයි තිරේ ඉන්න නළුවා අනනකොට ඔයා ගෙදර ගිහින් දවස් ගණන් අනන ඉන්නේ නැහැ. ඔයා තවදුරටත් ප්‍රතිකාරය අර රූකඩයක් නෙවෙයි. රූකඩයක් නෙවෙයි. ඕ අර අලියෙක් අතගාපු අන්ද මිනිස්සු වගේ මුලින් එක්කෙනෙක් කනල්ලලා කිව්වා මේක කුල්ලක් කියලා. තව කෙනෙක් කකුලල්ලලා කිව්වා මේක වංගෙඩියක් කියලා. ඒ අය දැක්කේ හුදකලා සිදුවීම්. නමුත් මේ අභ්‍යාසය හරහා වෙන්නේ ඒ කොටස් වෙනුවට අත්දැකීම් වල අකණ්ඩ ප්‍රවාහය එහෙම නැත්නම් සන්තතිය දකින්න පටන් ගන්න එක. ඔවා මේ කුල්ලයි වංගෙඩියයි දෙකම එකම සතෙකුගේ කොටස් නේද කියලා තේරුම් යනෝ වගේ. ඒ පැහැදිලි කිරීම හොඳයි. හැබැයි ඉතින් මේක හරිම පැවිදි ජීවිතයකට භවනා කරන කෙනෙකුට ගැළපෙන ගයක් වගේ. මම හිතන්නේ මගේ ඔෆිස් එකේ ප්‍රශ්නයක් ගැන හිතනකොට දේශපාලනය ගැන තර්ක කරනකොට මේක කොහොමද අදාළ වෙන්නේ? මූලාශ්‍රවල ජාතික අනන්‍යතා දේශපාලන පක්ෂ ගැනත් කතා කරනවා. ඒක තමයි මේකේ තියෙන වටිනාම දේ. මූලාශ්‍රවල පෙන්වා දෙන්නේ අපේ දැඩි ආකල්ප, ඒ කියන්නේ විපල්ලාස ගැන. අනිත්‍ය දේවල් නිට්ටය විදියට, දුක සැප විදියට දැකීම, අපේ අනන්‍යතාවය මම අහවල් පක්ෂයේ, මම හවල් જાතියේ වගේ අපි තදින් අල්ලගෙන ඉන්න ලේබල්. මේකට තියෙන ප්‍රායෝගිකම පියවර තමයි අපේ අත්දැකීම් වලට ආදුනිකයෙකුගේ මනසකින් මුහුණ දීම. ඒ කියන්නේ තමන්ගෙම හිතේ නැගෙන තරහ දිහා නැගෙන සතුට දිහා කිසිම ලේබලයක් නැතුව පළවෙනි වතාවට දකින දෙයක් වගේ බලන එක. මම තරහෙන් කියන ලේබලය අයින් කරලා ඇඟේ වෙන වෙනස්කම් හිතේ වේගය දිහා නිකම්ම බලාගෙන ඉන්න එක. මට තේරෙනවා. ඒ වගේම මේක පටිනිස්සග්ගක හෙවත් අතහැරීම කියන සංකල්පයටත් සම්බන්ධ වෙනව නේද? මූලාශ්‍රයක විස්තර කරන විදිය හරි අපූරුයි. එක පැත්තකින් අනිත් හැමදේම අතහැරිනවා. ඒකට කියනවා පරිත්‍යාග. අනිත් පැත්තෙන් එකම දෙයකට කිමිදිනවා. ඒකට කියනවා පක්ඛන්දන. මේක පරස්පර විරෝධී වගේ හුඳට ඇත්තටම නෙවෙයි. ඒක හරියට ඔරාට කැමැතිම සින්දුවක් අහන්න ඕන වෙලා හැබැයි වටේ රේඩියෝ 10ක් විතර සද්දට දාලා. පටිනිසග කියන්නේ අර අනිත් රේඩියෝ 10ම ඕෆ් කරන එක. ඒ කියන්නේ අතහරින එක. එහෙම කරන්නේ මොකටද? අර එක සින්දුව අහන්න. ඕ. අර එක සින්දුවට සම්පූර්ණයෙන්ම කිමි දෙන්න. ඒකෙ ගිලෙන්න. ඒක එකම ක්‍රියාවක දෙපැත්තක්. භාවනා කරන කෙනෙක්ට නම් ඒ කියන්නේ අනිත් හැම සිතුවිල්ලක්ම අතහැරලා හුස්ම කියන එකම අරමුණට කිමිදීම. ගිහි කෙනෙක්ට පිගන් ටික හොදන වෙලාවට හෙට තියෙන මීටින් එක ගැනවත් ඊයේ වෙච්ච රණ්ඩුව ගැනවත් හිතන්නේ නැතුව පිගානේ වදින වතුරේ සද්දෙට අතට දැනෙන සබන් වලට විතරක්ම අවධානය දෙන එක වෙන්න පුනුවම්. ඒක දැඩිවම වර්තමානයේ ජීවත් වීමේ අභ්‍යාසයක්. හරි ඒක හරිම පැහැදිලි. ඉතින් අපේ සංඥාව එහෙම නැත්නම් අපි ලෝකය දකින විදිහ මිරිංගුවක් වගේ කියන එක දැන් පැහැදිලි. එහෙමනම් මට හිතෙනවා අපේ මේ වැරදි දැක්ම මත පදනම් වෙලා අපි ගන්න තීරණ අපේ ක්‍රියා ගැන මොකද කියන්න වෙන්නේ? ඒක කෙලින්ම මූලාශ්‍රයවල මීළඟ මාතෘකාවට අපිව අරගෙන යනවා වගේ චේතනාව. ඒකට කර්මය කියලාත් කියනවා. ඇත්තටම මේක ඇහෙනකොට ටිකක් බරපතල දෙයක් වගේ දැනෙනව නේද? හැම චේතනාවකටම විපාකයක් තියෙනවා වගේ. ඒක බරපතලයි පළයේ හැබැයි ඒක මේක අපිට විශාල බලයක් දෙන දෙයකුත් වෙනවා. එකෙන් කියවෙන්නේ අපේ අනාගතේ කලින් ලියවිලා නැහැ කියන එක. ඒක හැඩගැහෙන්නේ මේ දැන් අපි ඇති කරගන්න චේතනා අනුවයි. භයානකම දේ තමයි මට මෙහෙම වුණේ අරයා නිසා කියලා අතීතයට දොස් කියමින්, හරි අනාගතේ මොනව වෙයිද කියලා කනස්සලු වෙමින් මේ වර්තමාන මොහොතේ තියෙන වගකීමෙන් අපි හැමෝම පැනලා දුවන එක. මම මේ මූලාශ්‍රවල දැක්ක හරිම සිත් ගන්නාසුළු ප්‍රායෝගික මාර්ගෝපදේශයක්. ඒ තමයි අපන්නක පටිපත්‍ය. එහෙම නැත්නම් නොවරදින පිළිවෙත. ඒක පදනම් වෙන්නේ හදිසි ප්‍රතික්‍රියා නොකිරීම මත. ඒක පැහැදිලි කරන්න මූලාශ්‍රයේ තියෙන ජාතක කතාව යොදා ගන්න පුළුවන්ද? ඒක හරිම අපූර්ව කතාවක්. ඒක නූතන ජීවිතයට කදිම උපමාවක්. බෝසතාණන් සහ දේවදත්ත කියන තවලම් නායකයන් දෙන්නෙකුට කාන්තාරයක් තරණය කරන්න අවශ්‍ය වෙලවා. දේවදත්ත විලඳ පොළට පළමුවෙන්ම ගිහින් ලොකු ලාභයක් ගන්න හිතාගෙන කිසිම දෙයක් හරියට බලන්නේ නැතුව හදිසියෙන්ම ගමන පටන් ගන්නවා. නමුත් අතරමඟදී වතුර ඉවර වෙලා යක්ෂයන්ට අහු වෙලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. බෝසතාණන් ගැඹුරින් කල්පනා කරලා අභියෝග කලින්ම දැකලා දෙවනුවට යෑමේ ඥානවන්ත මාවත තෝරගන්නවා. එතුමා දේවදත්තගේ ගමනේ මිගෙනගෙන වැඩිපුර වතුර අරගෙන ආරක්ෂාකාරීව ගමන යනවා. මේක තමයි අපන්නක කියන්නේ. අනතුරෙන් වැළකෙන නොවරදින තේරීම. ඒක හදිසි හැඟීම්බර ප්‍රතිචාර වෙනුවට ඥානවන්ත චේතනාව තෝරා ගැනීමක්. ඒ කියන්නේ මේක අර හිතන්නේ බලන්නේ නැතුව වැඩේට පණින එක අනිත් පැත්ත වගේ. දේවදත්ත හදිසි වෙනවා. බෝසතාණන් කියනෝ නෑ ඔයා ඉස්සෙල්ලම යන්න මම මෙතන ඉඳලා ටිකක් හිතලා මගේ මුළු තවලමම කාන්තාරේ නැති කරගන්නේ නැතුව එන්නම් කියලා. අපේ ජීවිතවල ඒක තමයි තරහෙන් ඊමේල් එකක් යවන්න කලින් ගන්න විරාමය රණ්ඩුවකදී කටට අපු දෙයක් කියන්න කලින් ගන්න ගැඹුරු හුස්ම ආරීජම. මේක තමයි අපේ ආතතියේ සහ දුකේ චක්‍රය වේගවත් කරන ක්ෂණික තෘප්තිය සහ ක්ෂණික ප්‍රතිචාර කියන නූතන සංස්කෘතියට තියෙන ප්‍රතිවිරෝධය. හැමදේම ක්ෂණිකව කරන්න හදනකොට සංසාර චක්‍රයත් වේගයෙන් කැරකිනවා කියලා තමයි මේ මූලාශ්‍රවල කියන්නේ. මෙතන තියෙන ගැඹුරුම අවබෝධය තමයි අපි චේතනා ගොඩනගන්නේ සංඥා මත බව. ඒ සංඥා කියන්නේ මිරිඟුවක් වගේ දෙයක් බව. ඔයා දන්නවනම් ඔයා දුවන්නේ මිරිඟුවක් පස්සේ කියලා ඔයා ඒ පැත්තට දුවලා ඔයාවම වෙහෙසටපත් කරගන්නේ නැහැ. මරිචිකුප්පමා සංඥා කියලා කියන්නේ මේකට. මේ යථාර්ථය දැකීම මරණය ඉක්මවා යෑමක් කියලයි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියා කිරීමේ චක්‍රයේ ඉපදිමින් මැරෙමින් යන ගමන නවත්තනවා කියන එක. මේ ඔක්කොම සංකල්ප විදියට හරිම බලවත්. ඒත් මට හිතෙනවා මේක අහන කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි මේක හොඳයි. ඒත් මං කොහොමද ඇත්තටම මේක කරන්නේ කියලා. මේක ලොකු කන්දක් නගිනවා වගේ වැඩක්. මූලාශ්‍ර වෙලමේ අරගලේ ඉඳන් සංසුන්කම දක්වා යන හරිම පැහැදිලි ක්‍රමානුකූල මාවතක් ගැනත් විස්තර කරනවා නේද? ඕ ඒක අධ්‍යයන තුනක ක්‍රියාවලියක්. පළවෙනි අධිර තමයි මුලික දැඩි අරගලය මූලාශ්‍රයේ මේක හඳුන්වන්නේ මහා විශාල යාන්ත්‍රණයක් හදලා වැඩ කරනවා වගේ කියලා. නිකම්ම විනාඩි 5ක් නිශ්චලව ඉඳගන්න උත්සාහ කරනකොටම තේරෙනවා හිත කොච්චර දඟද කියලා. ඒ විසිරෙන හිත නැවත නැවතත් අරමුණට ගෙන්න කුසල් සහ අකුසල් වෙන්කර හඳුනා ගන්න විශාල වෑයමක්, ඒ කියන්නේ වීරියක් අවශ්‍ය වෙනවා. මේක හරියට වනසතෙක් দমনය කරනවා වගේ වැඩක්. හිත හරියට දුවන අශ්වයෙකුඩ අලුපුහුල් ගෙඩියක් තියන හදනවා වගේ අමාරු කාර්යයක් කියලා උපමාවක් තියෙනවා. මට හිතාගන්න පුළුවන් ගොඩක් අය මේ පළවෙනි අධීරයේදීම වැඩේ අතහැරලා දාන වේති. මේක මට කරන්න බෑ කියලා හිතෙන තැන. එතනින් යහට ගියොත් ඊළඟ අධීර මොකක්ද? දෙවෙනි අධීරයේදී වෙන්නේ නඩත්තු කිරීමක්. යම් ස්ථාවරත්වයක් ඇති කරගත්තට පස්සේ වෑයම දැඩි අරගලයකින්දලා ඒ සිහිය අඛණ්ඩව පවත්වාගෙන යාම දක්වා වෙනස් වෙනවා. හරියට බයිසිකලයක් පදින්න ඉගෙන ගන්නවා වගේ. මුලදී ලොකු අරගලයක් තියෙනවා බැලන්ස් කරන්න. ඔව්. හැබැයි බැලන්ස් එක ආවට පස්සේ ඒක පවත්වාගෙන යන ලොකු වීරියක් ඕනේ නැහැ. සියුම් ගැළපීම් විතරයි අවශ්‍ය. ඇති කරගත්තු දේ පවත්වාගෙන යාම තමයි අභියෝගය. හරි සහ අවසාන අධියර මට හිතෙන මේක තමයි හැමදේම කනපිඩ පෙරලෙන පුදුම හිතනවතන. මූලාශ්‍රවල කියනවා අර මෙච්චර කල් දරපු දැඩි වෑයම පවා අතහරින්න ඕන කියලා. ඒක මැදිහත් නොවීම. ඒ වෙනත්නම් ඇඟිලි නොගෙසීමේ ප්‍රතිපත්තියක් පිළිබඳ අභ්‍යාසයක් බවට පත් වෙනවා. එන්නේ ඒ කියන්නේ මෙච්චර මහන්සි වෙලා මේ தත්වෙට ආවට පස්සේ දැන් කරන්න තියෙන උත්සාහ කරන්න එක නවත්තන එකද? ඒක පරස්පර විරෝධී නේද? ඒකේම පේනව තමයි. හැබැයි ඒක තමයි ගැඹුරුම පියවර. මනස පාලනය කරන්න, හදන්න, හැඩගස්වන්න දරපු සියලු උත්සාහයෙන් පස්සේ අවසාන පියවර තමයි ක්‍රියාවලිය විශ්වාස කරලා කිසිවක් වෙනස් කරන්නවත් නිවැරදි කරන්නවත් උත්සාහ නොකර යථාර්ථයේ ඒ විදිහටම දිගහැරෙන්න ඉඩ දීලා නිරීක්ෂණය කරන එක. හරියට ගොවියෙක් හොඬට බීජ හිටවලා වතුර දාලා පෝර දැම්මට පස්සේ හැමදාම පැලේ ඇදලා බලන්නේ උසයනවද කියලා. ආ. එයා ඒකේ ස්වභාවික වර්ධනයට ඉඩ දෙනවා. ඒ වගේ. ඔයා ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකුගේ ඉඳලා සංසුන් ඥානවන්ත නිරීක්ෂකයෙකු බවට පත්වෙනවා චේතනාවේ වියරු එන්ජිම අවසානයේ නතරවන උපේක්ෂාවට යන මාවත තමයි මේ ඒක තමයි උත්තරීතරම අතහැරීම ඉතින් මේ හැමදේම එකතු කරලා බැලුවම අපි කොතනටද අවිත් තියෙන්නේ? අපි පටන් ගත්තේ අපි ලෝකය දකින විදිහේ ඒ කියන්නේ සංඥාවේ සියුම් රැවටීම් ගැන කතා කරලා. ඊට පස්සේ අපේම චේතනාවල තියෙන බලවත් ශක්තිය හරහා අවසානයේ සංසුන්කම සහ පැහැදිලි බව හොයාගන්න ප්‍රායෝගික මාවතක් දක්වා ගමන් කළා. මෙතන තියෙන කේන්ද්‍රීය පණිවිඩය තමයි විමුක්තිය කියන්නේ එළියේ කොහේ හරි තියෙන හොයාගෙන යන්න ඕනේ දෙයක් නෙවෙයි. ඒක තියෙන්නේ අපේම මනසේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම තුලමයි. ඒක පටන් ගන්න අපි රැවටිලා ඉන්නේ මිරිඟුව දැකීමෙන්. ඒ ගමන ඉදිරියට යන්නේ ඒ මිරිඟුවට අපි දෙන ප්‍රතිචාර ඥානවන්තව තෝරා ගැනීමෙන්. ඒකේ අවසානය තමයි දේවල් ඒ තියෙන විදිහටම පැවතීමට ඉඩ හැරීමේ නිෂ්කලංක භාවය. අපේ ශ්‍රාවකයාට කල්පනා කරන්න අවසාන සිතුවිල්ලක් විදියට මූලාශ්‍රවල තදින්ම අවධාරණය කරන දෙයක් තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිදුවෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි මෙතනදීම මේ වර්තමාන මොහොතෙමයි කියන එක. එනම් ගැඹුරින් සිටිය යුතු ප්‍රශ්නය මේයි. දීර්ඝ කාලයක් තිස්සේ තදින් අල්ලාගෙන සිටි විශ්වාසයක් පුරුද්දක් වෙච්ච ප්‍රතිචාරයක් වෙන්නේ කුමන එක මිරිංගුවක්ද මේ දැන් මේ මොහොතේදීම එහි සැබෑ ස්වභාවයෙන් දකින්නට පුළුවන්. අද අපි අවධානය යොමු කරන්නේ වේදනාව සංඥාව සහ චේතනාව මුල් කරගෙන තෘෂ්ණාව හටගන්න ආකාරය විග්‍රහ කරන ලේඛනයක 111 ඉඳන් 158 දක්වා පිටුටිකටයි. ඔව්. ඉතින් මේ ගැඹුරු කරුණු අපේ එදිනෙදා කාර්යබහුල ජීවිතයට ගලප ගන්න පුරුවන් විදියට තව කොහොමද ශක්තිමත් කරන්නේ කියන එක තමයි අපි බලන්නේ. හ්ම්. මට හිතෙනවා මේ වේදනාවන් පිළිබඳ විග්‍රහයේ තියෙනවනේ ඒක භාවනානුයෝගී සන්දර්භයෙන් ඔබට ගිහින් නූතන ගිහි ජීවිතයේ යථාර්ථයන් එක්ක සම්බන්ධ කරන එකෙන් මේකේ ප්‍රායෝගික වටිනාකම ගොඩක් වැඩි කරන්න පුරුවන්. ඒ කියන්නේ මේක භාවනා කරන කෙනෙක්ට විතරක්ම නෙවෙයි එදිනදා වැඩ කරන කෙනෙක්ටත් වැදගත් වෙන විදියට සකස් කරන්න පුරුවන් කෙනෙක් නේද? හරියටම. දැනට තියෙන දුර්වලතාවය තමයි අර අදුක්ඛ මසුක වේදනාව ගැන විස්තරය. ඒක ඊටාම ගැඹුරුයි. හැබැයි ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ භාවනා අධ්‍යක්ීමකට සීමා කරලා වගේ. ඕ ඒක ඇත්ත. ඉතින් ඔෆිස් එකේ වැඩ, ගෙදර දොරේ වැඩ එක්ක කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට දවසේ සාමාන්‍ය වැඩක් කරගෙන ඉන්නකොට මේ සියුම් වේදනාවයි ඒකෙන් තෘෂ්ණා වෙන විදිහයි අල්ලගන්න එක අමාරු වෙන්න පුළුවන්. ඇත්ත. අපි දවසේ වැඩි වෙලාවක් ඉන්නේ භාවනානුයෝගීව නෙවෙයිනේ. එතකොට කොහොමද මේක ප්‍රායෝගික කරන්නේ? මගේ යෝජනාව තමයි මේ සංකල්ප අපි හැමෝම දවසේ වැඩි කාලයක් ගත කරන ඕටෝ පයිලට් ස්වභාවයත් එක්ක සම්බන්ධ කරන එක. ඕටෝ පයිලට් ඒ කියන්නේ අපි යාන්ත්‍රිකව වගේ වැඩ කරන වෙලාවල්ද? ඔව්. අපි නොදැනුවත්වම හිතන්නේවත් නැතුව වැඩ කරන වෙලාවල් තියෙනවනේ. හ්ම්. උදේට ඔෆිස් එකට වාහන එලවනකොට වගේ සමහර වෙලාවට කොහොම ආවද කියලාවත් මතක නැහැ. හිත කොහෙදෝ ගිහින්. ඒක වෙන්නේ නැති නේද? අන්න ඒක තමයි. අන්න ඒ වගේ වෙලාවකදී නැත්තම් නිකරුණේ සෝෂල් මීඩියා එකේ උඩට පහළට යනකොට අපේ හිතේ තියෙන්නේ ලොකු සතුටක්වත් දුකක්වත් නෙවෙයි. අර කියන අදුක්කම සුඛ වේදනාම. ඕ ඒ කියන්නේ උපේක්ෂා සහගත මධ්‍යස්ථ හැඟීම. හැබැයි ඒ නිහඬ බව ඇතුලේ තමයි හිතට කැම්මැලි හිතිලා වෙන උත්තේජනයක් හොයාගෙන යන්නේ. ආ අන්න එතනදී තමයි තෘෂ්ණාව හටගන්නේ. හරියටම ලේඛනයේ තියෙන හුලං අල්ලපු සරුංගලය කියන උපමාව සුඛ වේදනාවට හරිම අපූරුයිනේ. ඔව් ඒක හරිම ලස්සන උපමාවක්. ඒ කියන්නේ සෝෂල් මීඩියා එකේ ලැබෙන ලයික් එකක් වගේ දෙයක් අර හුලං අල්ලතු සරුංගලයේ වගේ මොහොතක සතුටක් ගෙනවා කියන එකට සමාන කරන්න පුළුවන්ද? ඒක හොඳ උදාහරණයක්. අන්න ඒ වගේ. අදුක්කම සුඛ වේදනාවට උදාහරණයක් විදිහට අර අපි කතා කරපු වාහන එලවන අවස්ථාවම ගමු. හරි. එහෙම යනකොට හිත සුවේකවත් දුකකවත් නැතුව ඉද්දී පාර අයිනේ දකින ලොකු වෙළඳ දැන්වීමක් නිසා එකපාරටම මොකකට හරි ආසාවක් තෘෂ්ණාවක් ඇතිවෙන්න පුරුවන්. තේරුණා. ඒක තමයි එදිනදා ජීවිතයේදී මේ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි. භාවනා අධ්‍යක්ීම වෙනුවට මේ වගේ එදිනදා උදාහරණ ගෙනවම පාඨකයාට ඒක තමන්ගේ ජීවිතයට කෙලින්ම සම්බන්ධ කරගන්න ලේසි. ඒ ඔටෝපයිලට් ඩ්‍රයිවිං උදාහරණය හරිම වැදගත්. මොකද එතනදී අපේ වේදනාව වගේම අපේ සංඥාව, ඒ කියන්නේ අපි දේවල් හඳුනාගන්න විදියත් නොදෙනුවත්වම හසුරවන්න පුළුවන්. ඔව්. විලඳදාම් වීමක් දැක්ක ගමන් ආසාවක් ඇතිවෙන එක ඒකට හොඳම උදාහරණයක් නේද? අපි කතා කරමුද මේ සංඥාවේ මායාව ගැන තව ටිකක්. නියමයි. ඔබ ඒ සම්බන්ධය හඳුනාගත්ත එකෙන්ම පේනවා ඒ අදහස් දෙක කොච්චර එකට බැඳිලාද කියලා. සංඥාවේ මායාකාරී ස්වභාවයයි විපල්ලාසයනුයි පැහැදිලි කරන්න නූතන ගිහියා නිතරම මුහුණ දෙන තොරතුරු සහ මාධ්‍ය බලපෑම් ගැන උදාහරණ ගත්තොත් ඒ ගැඹුරු සංකල්පය තවත් හොඳට ග්‍රහණය කරගන්න පුළුවන් වෙයි. ලේඛනයේ දැනටමත් සංඥාව මිරිඟුවක් කියලා හඳුන්වලා ඒකෙන් වැරදි වැටහීම් ඇතිවන හැටි විස්තර කරනවනේ. එතකොට ඒකේ තියෙන දුර්වලතාවය මොකක්ද? දුර්වලතාවය තමයි සංඥා විපල්ලාසය පැහැදිලි කරන්නේ උදාගෙන තියෙන උදාහරණ. ඒ කියන්නේ දේශපාලන පක්ෂ, ජාතීන් වගේ දේවල්. ඒවා ටිකක් සාම්ප්‍රදායිකයි. හ්ම්. ඒවා වැරදි නෑ ඒත්. වැරදි නෑ. නමුත් වර්තමානයේ ඩිජිටල් ලෝකය ඇතුලේ සංඥාව ක්‍රියාත්මක වෙන සංකීර්ණ ආකාරය ඒ උදාහරණ වලින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙන්නේ නෑ. අද අපිව හසුරුවන්නේ ඊට වඩා සියුම් විදිහට නේද? එතකොට ඔබ යෝජනා කරන්නේ මොන වගේ උදාහරණද? ආ, හරි. එතකොට අපිට පැහැදිලිවම පෙන්වන්න පුළුවන් අපේ හඳුනා ගැනීම, ඒ කියන්නේ සංඥාවන් කොහොමද නොදැනුවත්වම හසුරුවන්නේ? ඒ හරහා કૃත්‍රිම ආශාවන් සහ ගැටුම් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. Instagram එකේ දකින්න ජීවිත ගැන මොකද හිතන්නේ? ඒක හොඳ උදාහරණයක් වෙයි නේද? අනිවාර්යයෙන්ම ඊටම හොඳ උදාහරණයක් ඉන්ස්ටාග්‍රෑම් වගේ තැනක දකින අනුන්ගේ ජීවිතවල ඔපවත් කරපු පින්තූරයක් ගමු. හරි. ඒක දැක්ක ගමන් අපේ හිතේ සුඛ සංඥාවක් සහ නිච්ච සංඥාවක් ඇති වෙනවා. ඒ කියන්නේ මේක තමයි සතුට සහ මේ සතුට ස්ථිරයි කියන වැරදි හඳුනා ගැනීම. ඒක දැකපු ගමන් තමන්ගේ ජීවිතය ගැන අතෘප්තියක් සහ භව තණ්හාවක් ඒ කියන්නේ වෙන කෙනෙක් වෙන්න ඒ වගේ ජීවිතයක් ලබන්න තියෙන ආශාවක් ඇති වෙනවා ඔල ඉන්ස්ටාග්‍රෑම් උදාහරණය හරිම ප්‍රබලයි. ඒත් කෙනෙක් අහන්න පුළුවන් මම දන්නවනේ ඒක ඇත්ත ජීවිතේ නෙවෙයි ඒක හදපු එකක් කියලා. එහෙම දනගෙනත් ඇයි අපි ඒ සංඥා විපල්ලාසයට අහු වෙන්නේ? ඒ මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය ගැන තව ටිකක් පැහැදිලි කරන්න පුරුවන්ද? හරිම වැදගත් ප්‍රශ්නයක්. මිරිංගුවේ ස්වභාවයම ඒක තමයි. අපේ බුද්ධිමත් තර්කානුකූල මනස දන්නවා ඒක ඇත්ත නෙවෙයි කියලා. හැබැයි සංඥාව කියන එක ක්‍රියාත්මක වෙන්නේ ඊට වඩා වේගයෙන්. චිත්ත වේගීය මට්ටමින්. ඒක పూర్ව සංජානන හඳුනා ගැනීමක්. රූපේ දැක්ක ගමන් සතුට කියන ලේබල් එක හිතේ ඇලවෙනවා. ඒක ඇත්තද බොරුද කියලා විමර්ශනය කරන්න හිත නතර වෙන්නේ නැහැ. හරියටම. මේ විදිහට දිගින් දිගටම මේ වගේ රූපවලට निराවරණය වෙනකොට අර ආශාව, ඒ කියන්නේ භව තණ්හාව තවත් ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ අපේ තර්කානුකූල මනසට අවස්ථාවක් ලැබෙන්නත් කලින් අපේ හඳුනා ගැනීම පැහැර ගැනීමකට ලක් වෙනවා වගේ දෙයක්. හරියටම ලේඛනයේ සංඥාව මිරිංගුවක් කියලා කියනෝනේ. අද කාලේ ඒ මිරිංගුව නිර්මාණය කරන්නේ ඇල්ගොරිතම් වලින්. හ්ම්. ඒක අපේ ගැඹුරුම අසහනකාරීතෙන් සහ ආශාවන් ඉලක්ක කරලමනේ එල්ල කරන්නේ. විවිධ වෙළඳනාම ලාංඡන බ්‍රෑන්ඩ් ලෝගෝස් කියන්නේ තවත් හොඳ උදාහරණයක්. ආ. ඔව්. ඒව නිකම්ම පින්තූර නෙවෙයි. ඒව తත්වය සතුට අයිතිවීම වගේ හැඟීම් ගොනු කරපු බලවත් සංකේත සංඥා. ඉතින් අපේ වේදනාවන් ඕටෝ පයිලට් අවස්ථාවවලදී තෘෂ්ණාවට දොරටුවක් වෙනවා. ඒ වගේම අපේ සංඥාවන් මේ නූතන මිරිඟු වලින් නිරන්තරයෙන්ම හැඩගැස්සෙනවා. මේ හැවදේම අවසානයේදී අපේ ක්‍රියාවන්ට, අපේ චේතනාවලට, ඒ කියන්නේ චේතනාවට බලපානවා. නේද? ඔව්. ලේඛනයේ ඊළඟට අවධානය යොමු කරන ඒකටනේ චේතනාව කර්මය හා සම්බන්ධ කරන තැනට. ඔව් ඒ ගලායාමේ ඊටම තර්කානුකූලයි. මෙතනදී චේතනාව කර්මය බවට පත්වෙන කාර්ය විග්‍රහ කිරින් එරෙහිදී ජාතක කතා වගේ සම්ප්‍රදායික නිදර්ශන වලට අමතරව එදිනදා වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේදී මතුවන සදාචාරාත්මක තීරණ එක එක සම්බන්ධ කළොත් ගිහි අනුගාමිකයාට වඩාත් පෞද්ගලික මඟ පෙන්වීමක් දෙන්න පුළුවන්. අපන්නක ජාතකය යොදාගෙන තියෙන එක සම්භාව්‍ය උදාහරණයක් නේ. ඒත් ඔබ කියන විදිහක සමහරුන්ට කර්මය කියන එක ඊළඟ භවයේදී විපාකි දෙන දෙයක් වගේ ටිකක් දුරස්ත දෙයක් වෙන්න පුළුවන්. අඟහරුවාදා ඩෙඩ්ලයින් එකක් තියාගෙන ඉන්න කෙනෙක්ට ඒක ක්ෂණිකව සහ ආදාළව දැනෙන්නේ කොහොමද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. දුර්වලතාවය තමයි කර්මයේ පිළිබඳ විග්‍රහය බොහෝ විට සාම්ප්‍රදායික පාර භෞතික රාමුවක් තුල සිදුවීම. ඔව්. ඒ නිසා නූතන පුද්දලයකට එහි ක්ෂණික මනෝවිද්‍යාත්මක බලපෑම තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. මම යෝජනා කරන්නේ චේතනාව කියන එක මානසික පුරුදු හදන එකක්. එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මක ගම්්‍යතාවක් ඇති කරන දෙයක් විදිහට පැහැදිලි කරන්න. මානසික පුරුදු. ඒක හොඳ යෙදුමක්. ඒ කියන්නේ ලොක්කට කියන පොඩි සුදු බොරුව නිකම්ම බොරුවක් නෙවෙයි. ඒක වංචනිකකම කියන මානසික මාංශපේශීට කරන ව්‍යායාමයක් වගේ දෙයක් කියන එකද? නියම උපමාවක්. හරියට මේක තමයි. නැවත නැවත කරනකොට ඒක පුරුද්දක්, චරිත ලක්ෂණයක්, ඒ කියන්නේ කර්මයක් බවට පත් වෙලා කෙනෙකුගේ වෘත්තීය ජීවිතයට සහ මානසික නිමද්දියට ක්ෂණිකව බලපානවා. හරි. ඉතින් ලේඛනයේ තියෙන ගෑල්නායකයන් දෙන්නාගේ කතාව වෙනුවට නූතන කාර්යාලයක සිදුවීමක් උදාහරණයට ගමු. මොනවාගේ සිදුවීමක්ද? හිතන්න කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් කලමනාකාරීත්වයට ඉදිරිපත් කරන්න තියනවා කියලා. ව්‍යාපෘති කලමනාකරුට තේරීම් දෙකක් තියෙනවා. එකක් මුළු ගෞරවයම තමන් තනියම ලබා ගන්න එක. අනික කණ්ඩායමේ හැමෝටම ඒ හිමි ගෞරවය ලබා දෙන එක. මේ තීරණ දෙක පිටුපස තියෙන චේතනාවට ක්ෂණික කර්ම විපාකයක් තියෙනවා. ඒ කොහොද? පළවෙනි තේරීම කළොත්. ඒ කියන්නේ ගෞරව තනියම ගත්තොත්. සමහර විට උසස් සීමක් ලැබෙයි. හැබැයි ඒක එක්කම වර්ධකාරී හැඟීමක්, කාංසාවක්, තමන්ගේ කණ්ඩායම තුලම අවිශ්වාසයක් කියන මානසික තත්ත්වයන් එතරම් නිර්මාණය වෙනවා. ආ ඒක තමයි ක්ෂණික අත්දැකිය හැකි කර්ම විපාකය. ඔව්. දෙවනි තේරීම කළොත්, ඒ කියන්නේ ගෞරවය බෙදා දුන්නොත්, විශ්වාසය, ආත්ම ගෞරවය සහ සහයෝගීතාවය කියන දේව එතරම් ගොඩ නැගෙනවා. ඒකත් කර්මය තමයි. තේරුණා. ඒක දුර අනාගතයේ වෙන දෙයක් නෙවෙයි ඒ මොහොතේම Taman වෙනුවෙන් නිර්මාණය කරගන්න මනෝවිද්‍යාත්මක යථාර්ථයක්. හරියටම. ඒ විග්‍රහය කර්මය කියන සංකල්පය දණුවම් ත්‍යාග පද්ධතියකින් එහාට අරගෙන ගිහින් අපේම මනස සහ සබඳතා තුළ සිදුවන හේතුඵල දහමක් බවට පත් කරනවා. ඒක ගොඩක් බලසම්පන්න අදහසක්. පාඨකයාට ඒක Tamanගේ ජීවිතය ගන්න හැම පොඩි තීරණයකටම සම්බන්ධ කරගන්න පුළුවන්. ඔව් ඒක තමයි ආරමුණ. මේ ගැඹුරු ඉගැන්දීම් පාරභෞතික රාමවලින් එළියට අරගෙන අපි ඉදිනදා ජීවිතයේ අභියෝගයක ගැටෙන තැන්වලට ගෙනාවම ඒවා නිකම්ම දැනුමක් නෙවෙයි ප්‍රායෝගික මෙවලම් බවට පත් එහෙනම් අපි අද කතා කරපු දේවල් එකට එකතු කරලා බැලුවොත් අපි යෝජනා කළේ ප්‍රධාන කාරණා තුනක්. පළමුව වේදනාව පිළිබඳ ගැඹුරු සංකර්ත. අපේ දෛනික ඕටෝපයිලට් අවස්ථාවන් වගේ ප්‍රායෝගික අත්දැකීම් එක්ක සම්බන්ධ කරන එක. දෙවනුව සංඥාවේ මායාව පැහැදිලි කරන්න සාම්ප්‍රදායික උදාහරණ වෙන විට නූතන ඩිජිටල් ලෝකය, ඒ කියන්නේ සමාජ මාධ්‍ය සහ බෙලද දැන්වීම කියන අලුත් මිරිඟු භූමිය උදාහරණ විදියට යොදාගන්න එක. ඔව්. අවසාන වශයෙන් චේතනාව සහ කර්මය කියන සංකල්ප අපේ වෘත්තීය ජීවිතයේදී ගන්න ෂණික සදාචාරාත්මක තීරණ හරහා ගොඩනැගෙන මානසික පුරුදු විදියට නැවත අර්ථකථනය කරන එක. හරියටන මේ වෙනස්කම් ටික එකතු වුණාම මේ ලේඛනයේ නූතන ගිහි ජීවිතයේ අභියෝග ජය අවශ්‍ය ප්‍රායෝගික මගපෙන්දීම් කට්ටලයක් බවට පත්වෙනවා මේ යෝජනා ගැන හිතලා බලලා ඔබගේ සංස්කරණය කර කොටස් නැවත අපි වෙත යොමු කිරීමට අපි ඔබට ආරාධනා කරනවා ඒ ගැන තවදුරටත් කතා කරන්න අපි සූදානම් අපි අද බලන්නේ ගොඩක් ගැඹුරු ධර්ම සංකල්ප දෙකක් ඒ කියන්නේ සංඥාව සහ චේතනාව කොහොමද නූතන ගිහි ජීවිතයට ප්‍රායෝගිකව සම්බන්ධ කරගන්නේ කියලා. ඔව්. මේ ඉදිරිපත් කිරීමේදී පේන ලොකුම අභියෝගයත් ඒකයි. මේ පැරණි ප්‍රඥාවයි අද තියෙන වේගවත් ජීවිතයයි අතර පාලමක් හදන එක. අපි බලමු පළවෙනි කාරණා. මට පේන විදිහට සංඥාව මිරිංගුවක් වගේ කියන අදහස හරිම බලවත්. හැබැයි ඒක පැහැදිලි කරන්න පාවිච්චි කරන උදාහරණ භාවනා කරන කෙනෙක්ට විතරක් නෙවෙයි හැමෝටම දැනෙන විදිහට ගෙන්න පුරවන් තමයි හොඳ. ඒක ඇත්ත. මොකද මෙතන තියෙන්නේ ආනාපාන සතිය, කායගත සතිය වගේ දේවල්. භාවනා කරන කෙනෙක්ට මරීචිකූපමා සංඥා කියන එක තේරෙනවා. ඔව්. ඒත් හිතන්නකෝ ඔෆිස් එකේ වැඩ ගොඩක් මැඩෙන්න කෙනෙක්, එහෙම නැත්නම් පවුලේ ප්‍රශ්නකින්ද කෙනෙක් එහා කොහොමද මේ මිරිඟුව අඳුනගන්නේ? හරියටම අන්න එතනට තමයි අපි මේක ගෙන්න ඕන. මම හිතන්නේ ඒකට හොඳම විදිය තමයි අපි දේවල් වලට అలවන ලේබල් ගැන කතා කරන එක. සටහන් කියන්නේ ඒවට නේද? ඔව් අර සටහන් මොකද ඔය මිරිංගුව හැඩන්නේම අපි හිතෙන් ගහගන්න ලේබල්ස් නිසානේ. අපි දවසට කොච්චර දේවල් වලට එහෙම ලේබල් ගහනවද? හොඳම උදාහරණයක් තමයි ඔෆිස් එකේ ඊමේල් එකක්. හිතන්නකෝ සගයෙක්ගෙන් ඊමේල් එකක් එනවා "please check this" කියලා විතරක් තියෙන. Hmm how. ඒක දැක්ක ගමන් සමහරුන්ට හිතේ අහිතකාමී හරි නෝක්කාඩුයි හරි කියලා ලේබල් එක කැලවෙනවා නේද? අනිවාර්යෙන්ම. එතනින් පස්සේ අපි මේ ඊමේල් එක දිහා බාන්නේ බලන් ලේබලේ කියලා කණ්ණාඩියෙන්. වචන ටිකට එහා ගියපු අපිම එකතු කරගත්ත අර්ථයක් එතන හැදෙනවා. අන්න ඒක තමයි මිරිංගුව. ඔව් ඒත් මෙහෙම දෙයක් තියෙනවා. හැම වෙලේම ඒ ලේබල් එක වැරදිද? සමහර විට ඒ කෙනා එක්ක තියෙන අතීත අත්දැකීම් එක්ක බලද්දී ඒක අහිතකාමී වෙන්න ඉඩ තියෙනව නේද? හරිම හොඳ ප්‍රශ්නයක්. එතකොට අර සංඥාව කියන්නේ අපේ ආරක්ෂාවට හැදුණු දෙයක් වෙන්න බැරිද? ඔව් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි සංඥාවේ තියෙන කපටිකම. ඒක අපිට ප්‍රයෝජනවත් වෙලාවලුත් තියෙනවා, ඒ වගේම අපිව නොමග යවන වෙලාවලුත් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ලේබල් එක ගැහුවට පස්සේ ඒක 100ට 100ක්ම ඇත්ත කියලා හිතාගෙන වැඩ කරන එකේ. අපි පොඩි ඉඩක්වත් තියන්නේ නැහැ සමහර විට මට වැරදි ඇති කියලා හිතන්න. ඒ කියන්නේ අර ඊමේල් එකට උනත් මේක මෙච්චර කෙටියෙන් ඉවලා තියන්නේ යා කාර්යබහුල නිසා වෙන්නේ නැති කියන පැත්ත බලන්නේ නැති වෙන එක තමයි මිරිඟුවට අහු වෙනවා කියන්නේ. ආ. ඒක පැහැදිලි. එතකොට අපි දෙන්න ඕන උපදෙස ලේබල් ගහන්න එපා කියන එක නෙවෙයි. නෑ. ඔයා ගහපු ලේබල් එක ගැන දැනුවත් වෙන්න ඒක ඇත්තක්මද හිත ප්‍රශ්න කරන්න කියලා. හරිය තමයි. මේක පෞල් ජීවිතයටත් හරිම ආදාරයි නේද? කෙනෙක් එක්ක වාදයක් ඇති වෙනකොට අපි හිතේ තියාගෙන ඉන්නවා මෙයා හරිම මුරණ්ඩුයි කියලා. අන්න ලේබල් එක. ඔව්. ඊට පස්සේ එයා කියන හැම වචනයක්ම හැම දෙයක්ම අපිට ඇහෙන්නේ අර මුරණ්ඩුකම කියන ෆිල්ටර් එක හරහා. එතනදී පුළුවන් නේද පොඩි ප්‍රායෝගික අභ්‍යාසයක් යෝජනා කරන්න? කොහොමද? ඒ කියන්නේ වාදයක් අතරතුර මොහොතකට නැවතිලා හිතේ තියෙන අර මුරණ්ඩුයි කේන්තිකාරයි වගේ හැම ලේබල් එකක්ම පැත්තකින් තියලා අනිත් කෙනාගේ වචනවලට විතරක් කිසිම අර්ථකථනයක් නැතුව සවන් දෙන්න උත්සාහ කරන්න කියලා. ඒක අමාරුයි ඒත්. අමාරුයි. ඒත් ඒක කරන්න පුළුවන් වුණොත් අර මිරිඟුව කැඩිලා යන හැටි එතනදීම අත්දකින්න පුළුවන්. හරියටම. අන්න එතකොට තමයි මේ සංකල්පය පොතේ තියෙන දෙයක් වෙනකොට ජීවිතේට පාවිච්චි කරන්න පුරා මෙවලමක් වෙන්නේ. ම්ම්. ඉතින් අපි මේ කතා කරපු දේවල් අපි ගහන ලේබල් මේ හැමදේම පිටිපස්සේ තියනා නේද? ඒ දේවල් කරන්න අපි පොළඹවන්නේ යටි අදහසක්. ඔව්. මම හිතන්නේ ඒක තමයි චේතනාව කියන්නේ. අපි ඊළඟ කරුණට ගියොත් හොඳයි වගේ. ඒක හොඳ සම්බන්ධයක්. මොකද දෙවෙනි කරුණ විදිහට තියෙන්නේ චේතනාව ගැන. මෙතන චේතනාහං භික්කවේ කම්මං වදාමි. ඒ කියන්නේ චේතනාවමයි කර්මය කියලා විස්තර කරනවා. ඔව් ඒක ගැඹුරුයි. ගැඹුරුයි ඇත්ත. හැබැයි ඒක ඇහුවම සාමාන්‍ය කෙනෙක්ට දැනෙන්නේ කර්මය කියන්නේ අනාගතයේ විපාක දෙන එහෙම නැත්නම් අතීතේ කරපු දෙයක් වගේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. කර්ම දායාද කර්ම යෝනි වගේ වචන ඇහෙනකොට ඒක මේ මොහොතට වඩා දුර දෙයක් වගේ හැඟීමක් යනවා. ඔව්. ඒ නිසා වර්තමාන මොහොතේ ඇතිවෙන පුංචි පුංචි චේතනාවල තියෙන බලයත් ඒවා ඒ මොහොතේම වෙනස් කිරීමේ හැකියාවත් අපිට මගහැරෙන්න පුළුවන්. අපි හිතන්නේ කර්මය කියන්නේ ලොකු දෙයක් පස්සේ කවදා හරි විපාක දෙන දෙයක් කියලා. එතකොට මේ තත්පරේ හිතේ ඇතිවන චේතනාව ගැන අපි එච්චර හිතන්නේ නැහැ. ඒකට මොකද කරන්න පුළුවන්? මම හිතන්නේ හොඳම දේ තමයි චේතනාව කියන එක වර්තමාන මොහොතේ නිර්මාණ ශිල්පියා වගේ දෙයක් විදිහට නැවත හඳුන්වා දෙන එක. ආ ඒක හොඳ යෙදුමක්. ඒ කියන්නේ අපේ හැම ක්‍රියාවක්ම හැම පුරුද්දක්ම හැම මානසික තත්වයක්ම නිර්මාණය වෙන්නේ ඒකට කලින් ඇතිවන චේතනාවෙන් කියන එක පැහැදිලි කරන එක. මම ඒකට එකඟයි. ඒත් ඒක ප්‍රායෝගිකව අල්ලගන්නේ කොහොමද? මොකද චේතනා කියන්නේ හිතේ හරිම වේගෙන් ඇවිත් යන දේවල්නේ. ඒකට තමයි නූතන උදාහරණ ඕන වෙන්නේ. අපි හැමෝම කරන දෙයක් ගමුකෝ නිකමට ෆෝන් එක අතට ගන්න එක. ඔව් දවසට කී පාරක් කරනවද? ඒ වෙලාවේ අපි ඒක කරන්නේ ඇයි? ඒ කියන්නේ චේතනාව මොකද්ද? විවේකයක් ගන්නද? කම්මැලිකමටද? නැත්තම් කරන්න තියෙන වැදගත් වැඩක් මග අරින්නද? මේ චේතනාව අඳුනගත්ත ගමන් අර ෆෝන් එක අතට ගන්න ක්‍රියාවේ සම්පූර්ණ අර්ථයම වෙනස් වෙනවා. හරියටම. චේතනාව වැඩේ මගාරින්න එක නම් ෆෝන් එක දිහා බලලා ඉවර වුණාම අපිට ඇතිවෙන්නේ වර්ධකාරී හැඟීමක්. ඕ චේතනාව විනාඩි 5ක් මොලේට විවේකයක් දෙන එක නම් ඒකෙන් පස්සේ අපිට දැනෙන්නේ ප්‍රබෝධයක්. ක්‍රියාව එකයි. ෆෝන් එක අතට ගන්න එක. ඒත් චේතනාව මත ප්‍රතිඵලයේ ඒ මොහොතෙම වෙනස් වෙනවා. අනාගතේ විපාක දෙනකම් ඉන්න ඕනේ නෑ. අන්න ඒක තමයි වෙන්න ඕනේ. එතකොට මේක බලවත් මානසික මෙවලමක් වෙනවා. තව උදාහරණයක් වැදගත් මීටින් එකකට යන්න කලින් හිතා ගන්නවා. හිතා මතාම චේතනාවක් ඇති කරගන්නවා. ඔව්. මම අද හැමෝගෙම අදහස් වලට සාමකාමීව සමන් දෙනවා. මගේ අදහස විතරක් හරි කියලා ඔප්පු කරන්න යන්නේ නෑ කියලා. හ්ම්. අන්න ඒ වගේ චේතනාවක් හිතේ ඇති කරගත්තම ඒ මීටින් එකේ වාතාවරණය පවා වෙනස් කරන්න ඒකට බලයක් තියෙනවා. එතකොට චේතනාව කියන්නේ අනාගතේ ගිනුමකට බැරි දෙයක් නෙවෙයි. ඒක මේ මොහොතේ පාවිච්චි කරන්න පුළුවන් ස්විච් එකක් වගේ. ඔව්. ඒකෙන් පුළුවන් අපේ අත්දැකීමේ ගුණාත්මක භාවය ක්ෂණිකව වෙනස් කරන්න. මේ අපි කතා කරන හැම දෙයක්ම කියන්නේ සංඥාව, චේතනාව, මේවා පැහැදිලි කරන්න මේ ලියවිල්ලේ හරිම ලස්සන උපමා කතා පාවිච්චි කරලා තියෙනවා. ඔව් ඒ කතා හරිම බලවත්. බලවත්. හැබැයි මේ කතාවල තියෙන බලයත් සමහර වෙලාවට හැමෝටම එක විදිහට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මං හිතන්නේ ඒක තමයි අපේ තුන්වෙනි කරුණ. ඔව් මේක හරිම වැදගත්. දුටුගැමුණු රජතුමාගේ නිම නොකල ස්තූපයේ රෙදි වලින් වහලා පෙන්නපු කතාව කොටියෙකුට පණ දෙන කුමාරවරු තුන්දෙනාගේ කතාව. මේ වගේ දේවල් අපේ සංස්කෘතියට නම් ගොඩක් සමීපයි. ඒත් ඒ පසුගිම ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මෙවැනි කමනිකම් කතන්දර වගේ පේන්න පුරුවන් නේද? අනිවාර්යෙන්ම. එතකොට ඒකේ අතුලේ තියෙන ගැඹුරු මනෝවිද්‍යාත්මක ආර්ථිය මගහැරෙන්න තියෙන ඉඩ වැඩි. එතනදි මොකක්ද කරන්න ඕනේ? මම හිතන්නේ කරන්න ඕන දේ තමයි ඒ උපමා වලින් කියවෙන මූලික හරය. එහෙම නැත්නම් ප්‍රින්සිපල් එක අරගෙන ඒකම පැහැදිලි කරන්න පුළුවන් නූතන හැමෝටම තේරෙන උදාහරණයක් ගොඩනගන එක. හරි. අපි ස්තූප කතාව ගමුකෝ. ඒකේ මූලික හරය මොකක්ද? අපේ මනසේ එහෙම නැත්නම් සංස්කාර හිස්තෙන් දැක්කම ඒවා Tamanට ඕන විදිහට පුරවල සම්පූර්ණ ඒත් නොමග යවන අසුළු චිත්‍රයක්ම වා පෙන්නනවා කියන එක අසම්පූර්ණ දෙයක් සම්පූර්ණයි කියලා හිතන්න අපිව පොළඹවනවා. වාව්. ඒකට නම් නූතන ලෝකෙන් මීට වඩා හොඳ උදාහරණයක් හොයන්නත් බෑ. ඒ මොකක්ද? සමාජ මාධ්‍ය. ආ. අපි Instagram එකේ හරි Facebook එකේ හරි දකින්නේ අනිත් අයගේ ජීවිතවල තෝරාගත් ලස්සනම සතුටුම අවස්ථාව විතරයි. ඒ කියන්නේ අර රෙදි වලින් වහපු ලස්සනට පේන ස්තූපේ කොටස. හරියටම. ඒ ටික දැකලා අපේ හිත හිස්තැන් ටික පුරව ගන්නවා. ආ මෙයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ ජීවිතේ පරිපූර්ණයි කියලා සම්පූර්ණ චිත්‍රයක් මමා ගන්නවා. ඒක තමයි අර නිම නොකල ස්තූපය සම්පූර්ණයි කියලා හිතනා වගේ වැඩක්. අන්න ඒකයි. ඒක හරිම බලවත් උදාහරණයක්. එතකොට සංස්කාර ක්‍රියාත්මක වන හැටිගෙන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට උනොත් ඒක තේරුම් යනවා. ඒ විතරක් නෙවෙයි අපිත් මේ මිරිංගුව හදන එකට දායක වෙනවා කියන එකත් තේරෙනවා. කොහොමද? මොකද අපිත් අපේ ජීවිතේ රෙදි වලින් වහලා තමයි අනිත් අයට පෙන්වන්නේ. ඒක ඇත්ත. හරි. එහෙනම් අපි අනිත් කතාවට යමු. කුටියගේ කතාව. ඔව්. ඒකේ මූලික හරය තමයි එකිනෙකට වෙනස් දක්ෂතා ඇටසැකිල්ලක් හදන එක, ඒකට මස්ලේ දාන එක, පණ දෙන එක මේ හැමදේම ප්‍රඥාවෙන් තුරව එකට එකතු වුණාම ඒකෙන් වෙන්නේ මහා විනාශයක් කියන එක. දක්ෂකම විතරක් මදි ඒක මෙහෙයවන්න ප්‍රඥාව තෝන. හරියටම. එකට නූතන උදාහරණයක් විදිහට මොකද්ද පාවිච්චි කරන්න පුළුවන්? මගේ හිතට එන්නේ કૃත්‍රිම බුද්ධිය එකදී AI නිර්මාණය කරන කණ්ඩායමක් ගැන. හ්ම් ඒක රසවත්. හිතන්න එක කණ්ඩායමක් ලෝකේ තියෙන හැම දත්තයක්ම එකතු කරනවා. ඒ ගැලේ ඇටකටු ටික හදනවා. හරි. තව කණ්ඩායමක් ඒ දත්ත පාවිච්චි කරලා බලවත් ඇල්ගොරිතමයක් හදනවා. ඒ කියන්නේ මස්ලේ දානවා. ඊළඟට තවත් කණ්ඩායමක් ඒකෙන් සමාජයට වෙන්න පුළුවන් බලපෑම ගැන කිසිම දෙයක් නොසිතා ඒක ක්‍රියාවට නංවනවා. ඒ කියන්නේ පණ දෙනවා. ඊට පස්සේ ඊට පස්සේ ඒ AI එක ඒක නිර්මාණය කරපු අයටවත් පාලනය කරගන්න බැරි සමාජයට හානි කරන දෙයක් බවට පත්වෙන්න පුළුවන්. හරියට අර පණ ලැබුණු කොටියා තමාව නිර්මාණය කරපු කුමාරවරුන්වම කාදම්මා වගේ. අන්න ඒකමයි. මේ හැම කෙනෙක්ම තමන්ගේ කොටස හරියට කළා. දත් එකතු කරපු අය දක්ෂයි, ඇල්ගොරිතම් හදපු අය දක්ෂයි. ඒත් ඒ ඔක්කොම එකතු වුණාම වෙන්න පුළුවන් දේ ගැන සමස්ත දැක්මක් ඒ කියන්නේ ප්‍රඥාවක් තිබුණේ නැහැ. ඒක තමයි. ඒකනම් ඇඟ හිරිවැටෙන උදාහරණයක්. ඒකෙන් පැරණි කතාවේ හරය පොඩ්ඩක්වත් අඩු නොවි වර්තමානයට කොච්චර ගැලපෙනවද කියන එක පැහැදිලි වෙනවා. ඔව්. එවෙම කළාම තමයි මේ දැනුම ජීවමාන වෙන්නේ. නැත්තම් මේක කෞතුකාගාරයක තියෙන වටිනා භාණ්ඩයක් වගේ වෙනවා. ලස්සනයි වටිනවා ඒත් එදිනදා ජීවිතේට පාවිච්චියක් නැහැ. එයිනම් අපි අද මේ කරුණු පෙළගැස්ම ගැන කතා කරපු දේවල් සාරාංශගත කළොත් ප්‍රධාන යෝජනා තුනක් තමයි මතුනේ. හ්ම්. පළවෙනි එක තමයි සංඥාව කියන සංකල්පය භාවනා સંદર્ભයෙන් එලියට අරගෙන ඊමේල් එකක් කියවන එක වාදයකට සවන් දෙන එක වගේ එදිනෙදා අත්දැකීම් එක්ක සම්බන්ධ කරලා ඒකේ මිරිඟු ස්වභාවය ප්‍රායෝගිකව පෙන්වලා දෙන එක. දෙවනුව චේතනාව කියන්නේ අනාගතයේ විපාක දෙන දුරස්ත කර්මයක් විතරක් නෙවෙයි ඒක මේ මොහොතදීම අපේ අත්දැකීම වෙනස් කරන්න පුළුවන් බලවත් ක්ෂණික මානසික මෙවලමක් කියන අදහස මතු කරන එක. ඒකට ෆෝන් එක අතට ගන්න මොහොත වගේ සරල උදාහරණ පාවිච්චි කරන්න පුළුවන්. සකට දැනෙන ජීවමාන දෙයක් බවට පත්වෙනම අපි හිතනවා මේ යෝජනාත් එක්ක මේ කරුණු තවදුරටත් උපමට්ටම් කරලා නැවත අපිට ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. The debate වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම දන්න දෙයක් තමයි ආස කරන දෙයක් දැක්කම ඇහුනම ඒකට හිතන ඒක ඕන වෙනවා කියන එක. අද අපි කතා කරන්නේ හරියටම ওই ක්‍රියාවලිය ගැන. දුකට හේතුව විදිහට මූලාශ්‍රය දක්වන තෘෂ්ණාව හටගන්නා ආකාරය ගැන. අපි කේන්ද්‍රීය ප්‍රශ්නේ තමයි මේක. ඇහැට කනට දැනෙන දේවල් වලින් තෘෂ්ණාව හටගන්නවා කියන එක අපේ මනසේ වෙනස් කරන්න බැරි මූලික සැලැස්මේම කොටසක්ද? ඒ කියන්නේ හැම මොහොතකම ක්‍රියාත්මක වන විශ්වීය නීතියක්ද? නැත්නම් ඒක අපිට පාලනය කරන්න පුළුවන් විශේෂ කොන්දේසි අතතේ විතරක් සිද්ධ වෙන දෙයක්ද? මම අද තර්ක කරන්නේ මූලාශ්‍රයට අනුව මේක අපේ පැවැත්මේ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන මූලික විශ්වීය යාන්ත්‍රණයක් කියලයි. හොඳයි එහෙනම් මගේ පැත්තෙන් පටන් ගන්නම්. මූලාශ්‍රයේ ඊටාම පැහැදිලිව දුක්ඛ සමුදය සත්‍යය එහෙම නැත්නම් දුක හට ගැනීමට හේතුව විදිහට තෘෂ්ණාව හඳුන්වනවා. ඒක හටගන්න තැන් විස්තර කරද්දි කියනවා චක්ඛුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්ථ සා තණ්හා uppajjamana uppajjati කියලා. ඒ කියන්නේ ලෝකේ ඇසට ප්‍රියමනාප සිද්ගන්නා සුළු දේවල් තියෙනවා. තෘෂ්ණාව හටගන්නවා නම් හටගන්නේ එතනමයි, පළපදියම් වෙන්නවා නම් වෙන්නත් එතනමයි කියන එකයි. මේක ඇහැට විතරක් නෙවෙයි කන, නාසය, දිව, ශරීරය, මනස කියන අර දොරටු හයටම පොදුයි. ඒ කියන්නේ මේක එකම යාන්ත්‍රණයක්. ඒ වගේම තෘෂ්ණාවේ සෝධාරය හඳුන්වන්නේ తත්‍ර తත්‍රාභිනන්දිනී කියලා. සරලවම කිව්වොත් ඒක තේරුම තමයි හම්බ වෙන හම්බ වෙන තන ඇලිනවා කියන එක. හරියට මැලියම් වගේ. ඉතින් පුහුණු නොකළ මනසකට ප්‍රිය දෙයක් මුණ ගැහෙන හැම මොහොතකම මේ ඇලීමේ ප්‍රවණතාව ස්වභාවයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒක අපි තෝරගන්න දෙයක් නෙවෙයි, ඒක තමයි මූලික නියාමය. ඔබ මතු කරතු කරුණු වැදගත්. ඒත් මට ඒක පේන්නේ තව පැත්තකින්. ඔබ කියන විදිහට ඒක හැම වෙලෙම ක්‍රියාත්මක වෙන නීතියක් නම් ඒකෙන් ගැලවෙන්න කිසිම විදියක් තියෙන්න බෑනේ. හැබැයි මූලාශ්‍රය විස්තර කරන්නේ ඒකේ ශක්තියතාවය ගැන මිසක් හැම ස්පර්ශයකම අනිවාර්ය ප්‍රතිඵලය ගැන නෙවෙයි. මේකට හොඳම උදාහරණය තමයි භද්‍රකගාමිනී සූත්‍රය. එතනදී ගම්ප්‍රදානියෙක් බුදුන්ගන් අහනවා දුක හටගන්නේ කොහොමද කියලා. එතනදී පැහැදිලි කරනවා දුක හටගන්නේ Tamange හිතේ විශේෂ බැඳීමක් මූලාශ්‍රය කියන විදිහට චන්දරාගයක් තියෙන දේවල් වලට විතරයි කියලා. ඒ ගම්පතියාට දුක හටගන්නේ එයාගේ බිරින්දට පුතාට කරදරයක් වුණොත් විතරයි. ගමේ ඉන්න අනිත් දහස් ගානකට කරදරයක් වුණාට එයාට ඒ විදිය දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි හැමෝම ඇහැට පේනවා කනට ඇහෙනවා ඒ තෘෂ්ණාව මුල්වණු දුක හටගන්නේ තෝරාගත් කිහිප දෙනෙක් ගැන විතරයි. මේකෙන්ම පේනව නේද? මේ ක්‍රියාවලිය විශ්වීයව හැම මොහොතකම ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි කොන්දේසි සහිතයි කියලා. ආ, ඔතන තමයි මේ කතාවේ වැදගත්ම තැනකට අපි එන්නේ. ඔබ කියන භද්‍රක ගාමිණීගේ කතාව ඇත්ත. නමුත් ඔබ මූලික මූලධර්මයයි ඒකට දක්වන පුද්ගල ප්‍රතිචාරයයි පටලවා ගන්නවා. මූලධර්මය තමයි ලෝකයේ ප්‍රියභාවය සහ මිහිරිභාවයේ තියෙන තැන තෘෂ්ණාව හටගන්නවා කියන එක. පුහුණු නොකල මනසකට ලෝකයේ නිරන්තරයෙන්ම පේන්නේ ප්‍රිය සහ මිහිරි විදියට. ඒක තමයි ඩීෆෝල්ට් සෙටිං එක. භාවනාවක් කරනවා කියන්නේ හරියට නිරන්තරයෙන් පවතින ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධව රොකට්ටුවක් උඩ යවනවා වගේ වැඩක්. රොකට්ටුව උඩ ගියාට ගුරුත්වාකර්ෂණ නීතිය අහෝසි වෙන්නේ නැහනේ. ඒකේ එහෙමම තියෙනවා. ඒ වගේ තමයි තෘෂ්ණාව හටගැනීමේ මූලධර්මය අපේ ඉන්ද්‍රිය දොරටුවල හැම වෙලෙම ක්‍රියාත්මක වෙනවා. භාවනාව කියන්නේ සිහිය කියන්නේ ඒ නිරන්තර බලයට විරුද්ධව අපි යොදන ප්‍රතිබලයක් විතරයි. ඒකෙන් මූලධර්මය නැති වෙන්නේ නැහැ. ඔබේ රොකට් උදාහරණය ගත්තොත් ඔබ කියන්නේ යෝගාවචරයක් කරන්නේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධද නිරන්තර බලයක් යොදන එකක් කියලාද? එතකොට ඒ බලයේ නැවතුව ගමන් ආයෙත් බිමට වැටෙනවද? එතකොට නිර්වාණය කියන්නේ නිරන්තරයෙන් රොකට්ටුව පදවන එකක්ද? මම හිතන්නේ නෑ. මම හිතන්නේ භාවනාවෙන් වෙන්නේ බලයකට විරුද්ධව සටන් කරන එකට වඩා ඒ බලය හටගන්න අවශ්‍යම කරන කොන්දේසි ටික වෙනස් කරන එකක්. පිය රූපම් එහෙම නැත්නම් ප්‍රිය ස්වභාවය කියන්නේ ලෝකයේ තියෙන වෛශික ගුණයක් නෙවෙයිනේ. ඒක අපේ මනසෙන් ඒ දේට දෙන අර්ථකතනයක්. මූලාශ්‍රයම කියනවා යෝගාවචරයෙකුට පුළුවන්ලු ඕනෑම දෙයක් දිහා බලල ඒකේ පටිච්ච සමුප්පන්න ස්වභාවය දකින්න. ඒ කියන්නේ මේකත් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක් කියද දකින්න. ඒ දැක්ම එනකොට අර ප්‍රිය ස්වභාවය කියන ලේබල් එක ගැලවිලා යනවා. එතන තෘෂ්ණාවට ඉඩක් නැහැ. එතකොට කොහෙද අර හැම වෙලේම ක්‍රියාත්මක වෙන නීතිය? හැබැයි මට ඒක එච්චරටම පිළිගන්න අමාරුයි. මොකද යෝගාවචරයේක් ඒ මට්ටමට එන්න කොච්චර වෑයමක් දරන්න ඕනද? ඒකින් කියවෙන්නේ අර මූලික ස්වභාවික ප්‍රවණතාව කොච්චර බලවත්ද කියන එකයි. ඒක හරියට වේල්ලක් බැඳලා වතුර පාලනය කරනවා වගේ. වේල්ල තියෙනකම් ගම් වතුරක් නැහැ. ඒත් ගඟේ වතුර ගලණේටේ මූලික ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. වේල්ල කැඩුනොත් ආයෙත් ගම් වතුර එනවා. සිහිය කියන වේල්ල ටිකකට අමතක වුණ ගමම් අර මූලික යාන්ත්‍රණය ප්‍රියදයට ඇලෙන යාන්ත්‍රණය ආයෙත් වැඩ කරන්න පටන් ගන්නවා. ඒකයි මං කියන්නේ මූලධර්මයේ විශ්වයයි කියලා. මූලාශ්‍රයේ තෘෂ්ණාව හටගන්න තැන විදිහට ආයතන 6 ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව වගේ විශාල ලැයිස්තුවක් දෙන්නේ ඒකෙන් ගැලවෙන්න තැනක් නැහැ. ඒක හැමතැනම ක්‍රියාත්මකයි කියලා පෙන්වන්න නේද? තහවුරු වෙනවා. වේල්ලක් කියන්නේ කොන්දේසියක්. වේල්ල තියනවද නැද්ද කියන කොන්දේසිය මත ගම් වතුර යනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඒ වගේම තවයි සිහිය සහ ප්‍රඥාව කියන කොන්දේසි තියෙනවද නැද්ද කියන එක මත තෘෂ්ණාව හටගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක අනිවාර්ය දෙයක් නෙවෙයි. බලංග මූලාශ්‍රයම තියෙනවා ආනාපාන සතිය වගේ භාවනාවක් ගැන. එතනදි කියනවා දකින බව දන්නව විතරයි, ඇහෙන බව දන්නව විතරයි කියලා එන්නේ. ඒ කියන්නේ දැකීම සහ ඇසීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා ඒත් ඒකෙන් තෘෂ්ණාවක් හටගන්නේ නැතිව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකෙන් ඔප්පු වෙන්නේ නැත්ද? දැකීම සහ තෘෂ්ණාව අතර අනිවාර්ය සම්බන්ධයක් නැහැ. ඒක සිහිය කියන සාධකයේ මත බිඩින්න පුළුවන් එකක් කියලා. හ්ම්. ඒත් සිහියෙන් ඉන්න යෝගාවචරයා කරන්නේ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි බලාගෙන ඉන්න එකක් විතරයි. එයා දකිනවා ප්‍රිය රූපයක් කාපු ගමන් හිතේ ඇලීමක් හටගන්න හදන හැටි. නමුත් එයා ඒකට ඉඩ නොදී ඒක නිරීක්ෂණය කරනවා. ඒකෙන් ක්‍රියාවලිය අහෝසි වෙන්නේ නැහැ. ඒක කලමනාකරන කරනවා විතරයි. ඒ කියන්නේ මූලික ටෙන්ඩෙන්සි එක නැබරුව තාමත් එතන තියෙනවා. මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මොකද කලමනාකරණය කරනවා කියන්නේ ඒක හටගත්තට පස්සේ කරන දෙයක් නේ. මම් කියන්නේ සිහිය තියනකොට ඒක හටගන්න කොන්දේසීම නැටි වෙනවා කියලා. මූලාශ්‍රයේ කියවෙනවා යෝගාවචරයා එක අරමුණක અભිහිතම ආනාපානේ හිත පිහිටුවනකොට අනෙක් ඉන්ද්‍රිය දොරටු වලින් තෘෂ්ණාව ජනනය වීමේ ක්‍රියාවලියෙන් මිදී පවතිනවා කියලා. මේකට මූලාශ්‍රය යොදන වචන තමයි පක්ඛන්දනේ සහ පරිච්ඡාග කියන්නේ. ඒ කියන්නේ යෝගාවචරයා තමන්ගේ ප්‍රධාන අරමුණට හිත යොමු කරද්දී අනිත් හැම දෙම බාහිර සද්ද, සුවඳ, ඇඟට දැනෙන දේවල් කල්පනා ස්වභාවයෙන්ම අතහැරිලා යනවා. ඒකට ලොකු වෑයමක් දරන්න ඕනේ නැහැ. අවධානයේ එක තැනක ගැමුරු වෙද්දීම අනිත් දේවල් අත්හැරෙනවා. එතකොට ඒ මොහොතේදී අනිත් ඉන්ද්‍රිය දොරටු පහෙන්ම තෘෂ්ණාව හඩගන්නේ නැහනේ. එහෙනම් කොහොමද ඒක හැම හැම වෙලෙම ක්‍රියාත්මක වෙන නීතියක් වෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ අවධානය යොමු කරන මොහොතට සාපේක්ෂව තෝරාගත් එකක්. ඒක ඊටම දියුණු මට්ටමක්නේ. සාමාන්‍ය පුහුණු නොකළ මනසක් ගැන කතා කරද්දී එක වෙලාවක දොරටු හයම ක්‍රියාත්මක වෙනවා. අපි රූපවාහිනිය බලන ගමන් කෑමකුත් කනවා කවුරු හරි කතා කරන දෙයක් අහගෙනත් ඉන්නවා මේ හැම එකකින්ම එකම වෙලාවෙත් තෘෂ්ණාව ජනනය වීමේ හැකියාව තියෙනවා ඔබ ඔය කියන භාවනා අත්දැකීම කියන්නේ අර මූලික ස්වභාවය తాවකාලිකව යටපත් කිරීමක් විතරයි. తాවකාලිකව හෝ යටපත් කරන්න පුළුවන් කියන එකෙන්ම ඒක নিরপেক্ষ නීතියක් නෙවෙයි කියලා ඔප්පු වෙනව නේද? තව උදාහරණයක් ගන්න මූලාශ්‍රය කියවෙනව වේදනාවන් ගැන කතා කරද්දී සැප වේදනාවට රාගානුසය දුක් වේදනාවට පටිඝානුසය තියෙනවා කියලා. ඒ කියන්නේ සැප දැනෙනකොට ඇලෙන්නත්, දුක දැනෙනකොට ගැටෙන්නත් යටිහිතේ නැබුරුවක් තියෙනවා. හැබැයි එකේම කියනව තුන්වෙනි වේදනාවක් ගැන අදුක්කම සුඛ වේදනාව. ඒ කියන්නේ සැපත් නැති, දුකත් නැති, උපේක්ෂා සහගත වේදනාව. භාවනාවේදී මේ தത്വෙට පත්වෙන්න පුළුවන්. ඊ මුහුතේදී සැප හෝ දුක පදනම් කරගෙන හටගන්න තෘෂ්ණාවට කිසිම ඉඩක් නැහැ. එතකොට ඒ වේදනාව විඳින මොහොතේදී තෘෂ්ණාව හටගැනීමේ නීතිය ක්‍රියාත්මක වෙනවද? නෑ. ඒ කියන්නේ ඒක කොන්දේසි සහිතයි. සැප හෝ දුක කියන කොන්දේසිය මතයි ඒක රඳා පවතින්නේ. ඒ උපේක්ෂා සහගත වේදනාවකදී උනත් නොදිනුවත්කම නිසා ඒ උපේක්ෂාවට ඇලෙන්න පුඩුවන්නේ. ඒකත් සියුම් තෘෂ්ණාවක්. ඒකෙන් පෙන්නන්නේ තෘෂ්ණාව කොච්චර සියුම්ව කොච්චර ගැඹුරෙන් අපේ පැවැත්මේම කොටසක් වෙලාද කියන එකයි. මරණාසන්න වෙන්න අනාථපිණ්ඩික සිටුතුමාට සාරිපුත්ත හාමුදුරුව දේශනා කරන්නේ ඇස මගේ නෙවෙයි රූප මගේ නෙවෙයි කියලා දකින්න කියලා. ඒ කියන්නේ අර අයිතිවාසිකම අර බැඳීම අතහැරින්නේ කියන එක. ඒ කියන්නේ අර වූලික බැඳීම හටගැනීමේ ප්‍රවණතාවය එතන තියෙනවා. ඒක ප්‍රඥාවෙන් කපලා දාන්න ඕන. ඔව්. ඒ දේශනාවෙම මගේ තර්කය තවත් ශක්තිමත් වෙනවා. එතනදී සාරිපුත්ත හාමුදුරුව කියන්නේ ස්පර්ශය විඥාණයෙන් වෙන් කරලා දකින්න කියලා. ඒ කියන්නේ ඇහැට රූපයක් පෙනුනත් ඒක මම දකිනවා කියන හැඟීමෙන් වෙන් කරන්න කියලා. ඒ මොහොතේදී වේදනාව ශාරීරියේ තිබුණත් ඒකෙන් තෘෂ්ණාවක් හටගැනීමේ ක්‍රියාවලිය බිඳ දමනවා. ඒක කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් කියන්නේම අර ක්‍රියාවලිය අනිවාර්ය ස්වයංක්‍රීය එකක් නෙවෙයි. ඒක මැදට පැනලා නවත්වන්න පුළුවන් එකක් කියන එකයි. භද්‍රක ගාමිනීගේ දුක එයාගේ බිරිඳට සහ පුතාට විතරක් සීමා වුනේ එයාට ඒ දෙන්න ගැන මගේ කියන හැඟීමක් තිබුණු නිසා. ඒ මගේ කියන කොන්දේසිය නැත්තම් තෘෂ්ණාව හටගන්නේ නැහැ. ඒක තමයි ප්‍රායෝගික අත්ත. අවසාන වශයෙන් මගේ අදහස සාරාංශගත කළොත් මම තවමත් දකින්නේ මූලාශ්‍රය අපිට පෙන්වා දෙන්නේ ඊටාම මූලික විශ්වීය යාන්ත්‍රණයක් ගැනයි. ඒ තමයි පුහුණු නොකල මනසකට ප්‍රියමනාප දෙයක් හම් වෙන ඕනෑම මොහොතක තෘෂ්ණාව හටගැනීමේ නිරන්තර ප්‍රබල ප්‍රවණතාවයක් පවතිනවා කියන එක. භාවනාව සිහිය ප්‍රඥාව කියන්නේ මේ නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන බලයට විරුද්ධව අපි යොදන ඊටාම සවිඥානික වෑයමක්. ඒ වෑයම නැවතුනොත් මනස ආයෙත් ඒකේ මූලික ඩීෆෝල්ට් සැකසුමට වැටෙනවා. ඒ නිසා මූලධර්මය හැවවිටම වළංගුයි. මගේ අවසන් අදහස නම් භද්‍රක ගාමිනී සූත්‍රය වගේ ප්‍රායෝගික උදාහරණ සහ ආනාපාන සතිය වගේ භාවනා ක්‍රම ගැන මූලාශ්‍රයේම තියෙන විස්තර වලින් පේන්නේ තෘෂ්ණාව හට ගැනීම කොන්දේසි සහිත ක්‍රියාවලියක් කියලයි. ඒකට චන්දරාගය එහෙම නැත්නම් විශේෂ කැමැත්තක් සහ සිහිය නොමැතිවීම කියන කොන්දේසි අවශ්‍යයි. ඒ කොන්දේසි වෙනස් කළොත් ප්‍රතිඵලයත් වෙනස් වෙනවා. ඒ නිසා මේ මූලධර්මයේ ඊටාම ප්‍රබල සුලභ ප්‍රවණතාවක් විස්තර කළත් ඒක හැම ඉන්ද්‍රිය ස්පර්ශයකදීම හැම මොහොතකදීම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙන নিরপেক্ষ නීතියක් නෙවෙයි. එහෙමනම් අපිට පේනවා එකම මූලාශ්‍රයේ ඇතුළෙම මේ ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන් විදි දෙකක් තියෙනවා කියලා. තෘෂ්ණාව කියන්නේ අපේ පැවැත්මේ වෙනස් කරන්න බැරි නීතියක්ද? එහෙම නැත්නම් ඒක අපි සිහියෙන් කලමනාකරණය කරගන්න ඕන දෙයක්ද කියන කාරණය. හරියටම මේ දෘෂ්ටි කෝණ දෙකම එනම් ධර්මයක් හෙවත් මූල ධර්මයක් සහහි ප්‍රායෝගික ක්‍රියාත්මක වීම හෙවත් පටිපදාව අතර ඇති සම්බන්ධය තේරුම් ගැනීම මූලාශ්‍රයේ ඇති ගැඹුරව අර්ථ වටහා ගන්න අත්‍යවශ්‍යයි. මේ කරුණු ගැන මූලාශ්‍රය තුල තවත් බොහෝ දේ ගවේෂණය කරන්න ඉතිරිව පවතිනවා. The debate with ඔබව සාදරයෙන් පිළිගනිමු. අද අපි කතාබහට ලක් කරන්නේ අපේ මනස තුල සිදුවන ඊ타ම සියුම් ඒ වගේම බලවත් ක්‍රියාවලියක් ගැන දුකට හේතු වන තෘෂ්ණාව ඒකට පදනම් වෙන සංඥාව සහ චේතනාව ගැන මූලාශ්‍රයන ගැඹුරු විග්‍රහය තමයි අද අපේ මාතෘකාව. හරියටම. මෙතනදී අපිට ගැඹුරින්ම විමසන්න වෙන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි මේ කියන ධර්මතා. ඒ කියන්නේ අර සංඥාවෙන්, චේතනාවෙන් තෘෂ්ණාව හට ගැනීමේ ක්‍රියාවලිය හැම වෙලාවෙම හැම කෙනෙකුටම එකසේ ක්‍රියාත්මක වෙන. හරියට ගුරුත්වාකර්ෂණය වගේ විශ්වීය නියාමයක්ද එහෙම නැත්නම් මේවායි නියම අර්ථය ප්‍රායෝගික වැදගත්කම අපිට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ භාවනාවක් වගේ විශේෂයෙන් සකස් කරගත්ත තෝරගත් අවස්ථාවකදී විතරද කියන එක. ඔව් අන්න එක තමයි හරියටම අපේ කතිකාවතේ කේන්ද්‍රය. මම අද තර්ක කරන්නේ මේ මූලධර්ම කිසිම තේරීමක් නැතුව නිරන්තරන්ම අපේ පැවැත්මේ සෑම තත්පරයකම ක්‍රියාත්මක වෙනවා කියන පැත්තෙන්. මම පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ න්‍යායාත්මකව එහෙම වුණත් මේවායේ යථාර්ථය ප්‍රත්‍යක්ෂයෙන් ග්‍රහණය කරගැනීමේ හැකියාව ලැබෙන්නේ අපි සවිඥානිකව වගා කරගන්නා විශේෂිත අවස්ථාවන් වලදී පමණයි කියන පැත්තෙන්. හොඳයි එහෙනම් මම මල්ලියේ ස්ථාවර ටික පැහැදිලි කරන්නම්කෝ. මගේ දෘෂ්ටි කෝණයට අනුව තෘෂ්ණාව හටගැනීමේ ක්‍රියාවලිය කියන්නේ විශ්වීය සහ නිරන්තර නියාමයක්. ඒක කිසිම මොහොතක නතර වෙන්නේ නැහැ. හරියට අපි හුස්ම ගැනීම වගේ. අපි ඒ ගැන දැනුවත් වුණත් නැතත් ඒක සිද්ධ වෙනවා. මූලාශ්‍රයේ ඊටාම පැහැදිලිව කියනවනේ චේතනාවම කර්මය කියලා. මේක බීජගණිත සමීකරණයක් වගේ දෙයක්. කොන්දේසි දැම්මත් නැතත් ඒක හැම විටම සෑම తත්‍රයක් යටතේම සත්‍ය වෙන මූලධර්මයක්. අපේ ඉන්ද්‍රියන් හයයි බාහිර ලෝකයේ අරමුණුයි ගැටෙන හැම මොහොතකම තෘෂ්ණාව ඉපදීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව මේක යාන්ත්‍රිකව සිදුවන දෙයක්. අපි භාවනානුයෝගිත හිටියත් සාමාන්‍ය වෙඩක හිටියත් මේ යන්ත්‍රය ක්‍රියාත්මකයි. මූලාශ්‍රයේ එන ඇස ඇති කල්හි රූප වෙයි, රූප ඇති කල්හි ඇස වෙයි කියන ප්‍රකාශයෙන් කියවෙන්නේ මේ ਸਰවකාලීන යාන්ත්‍රික ස්වභාවයමයි. ඒකෙන් ගැලවීමක් නැහැ. ඒ නිසා දුකට හේතු වන මේ මූලධර්ම කිසියම් තෝරාගත් අවස්ථාවකට සීමා කරන්න බෑ. ඒක නිරන්තරයෙන් ක්‍රියාත්මක වන යථාර්ථයක්. මම එතනදී ඔබ සමග සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ. මෙහෙමයි මම මේ ප්‍රශ්නේ දිහා බලන්නේ වෙනස්ම කෝණයකින්. මේ මූලධර්ම න්‍යායාත්මකව විශ්වීයයි කියන එක හරි. මම ඒක පිළිගන්නවා. හැබැයි ඒක හරියට පොතක තියෙන සිතියමක් වගේ. සිතියමෙන් පෙන්නන භූමිය ඇත්තරම තියරා. ඒත් ඒ භූමිය ඇවිදලා ඒක තියෙන කඳු ගංගා අත්විඳින්න නම් අපේ සිතියමෙන් ඔළුව උස්සලා ඒ භූමියටම යන්න ඕනනේ. අන්නේ වගේ තමයි මේ ධර්මතාවලේ නියම අවබෝධය ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂය සහ ඒවායේ ප්‍රායෝගික වැදගත්කම ලැබෙන්නේ අපි සවිඥානිකව තෝරාගත් වගා කරන ලද අවස්ථාවන්හිදී විතරයි. හොඳම උදාහරණය තමයි මූලාශ්‍රය විස්තර වෙන භද්‍රකගාමිනී සූත්‍රය. එතනදී බුදුන් වහන්සේ දුකේ සමුදය පැහැදිලි කරන්නේ අතීත අනාගත කතා පැත්තකින් තියලා වර්තමාන වශයෙන්ි. ඇයි උන්වහන්සේ එහෙම කරන්නේ? මොකද යථා අවබෝධය කියන අත්දැකීම ලැබෙන්නේ ඒ තෝරගත් වර්තමාන මොහොතේ විමසීමෙන් විතරයි කියලා උන්වහන්සේ දන්න නිසයි. ඒ වගේම මූලාශ්‍රයේම සඳහන් වෙන අදුක්කම සුඛ වේදනාව වගේ ඊටම සියුම් කාරණා ගැන හිතන්නකෝ. ඒ කියන්නේ දුකකුත් නැති සැපකුත් නැති මදහත් වේදනාව. සාමාන්‍ය සිහියෙන් ඉන්නකොට අපිට එහෙම එකක් දැනෙමාත නෑනේ. ඒක ග්‍රහණය කරගන්න භාවනාව වැනි විශේෂිත වගා කරන ලද මානසික පසුබිමක් අත්‍යවශ්‍යයි. මේ ජීවිතේදීම ඵල නෙලා නම් පොතේ දැනුමෙන් ඒ කියන්නේ ශ්‍රැතමය ඥානෙන් එහාට ගිය ප්‍රත්‍යක්ෂය අවශ්‍යයි කියලත් ඒ සඳහා මූල කර්මස්ථානයක නියලීම වගේ නිශ්චිත තෝරගත් ක්‍රියාමාර්ගයක් අත්‍යවශ්‍යයි කියලත් මූලාශ්‍රයේම ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ආරණ්‍ය වැදගත්. හැබැයි අපි සංඥාවේ ස්වභාවය ගැන ටික ගැඹුරින් බලමු. මූලාශ්‍රයට අනුව සංඥාව කියන්නේ මිරිංගුවක් වගේ දෙයක්. මිරිචිකු උපමා සංඥා මේ උපමාවෙන් කියවෙන්නේ මොකක්ද? අපි දකින්න අසන දේ ගැන අපේ හිත නිරන්තරයෙන්ම වැරදි විකෘති අර්ථකතන ගොඩනගනවා කියන එක. මේ ක්‍රියාවලිය ඒක හැම මොහොතකම සිද්ධ වෙනවා. ඒක නතර කරන්න බෑ. අපේ හිතේ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන සංඥා විපල්ලාස හතර ගැන හිතන්නකෝ. උදාහරණයක් විදියට අපි හැමෝම දන්නවා අපේ ශාරීරිය අනිත්‍යයි දවසක නැති දෙනවා කියලා. ඒත් අපි හැසිරෙන්නේ සැලසුම් කරන්නේ ඒක සදාකාලිකව පවතී කියන යටි අදහසින්. අන්න ඒක තමයි අනිත්‍ය දේන් නිට්ටය විදිහක දකින විපල්ලාසය. මේක භාවනා කරන කෙනාට විතරක් නෙවෙයි මේ මොහොතේ මේ කතාව අහන ඕනෑම කෙනෙක්ගේ හිතේ ඕනෑම වෙලාවක සිද්ධ වෙර දෙයක්. ඒක තමයි යථාර්ථය. ඒක ඒක සම්පූර්ණ ඇත්ත. මිරිංගු හැමවටම දෙන්න පුදුවන්. හරි. මම ඒකට එකඟයි. නමුත් ඒ මිරිංගුව මිරිංගුවක් කියලා හඳුනා ගන්න නම් ඒ දිහා බලන තැන වෙනස් වෙන්න ඕන. ප්‍රතිපදාව කියන විශේෂිත સંદર્ભය අවශ්‍ය වෙන්නේ අන්න එතනටයි. ඒක ඉබේ වෙන්නේ නෑ. හිතන්න ඔබ කාන්තාරය යනකොට ඈතින් වතුර පේනවා. ඔබ ඒක වතුර කියලා හිතාගෙන ඒ දිහාට දුවන තාක්කල් ඔබ ඉන්නේ මිරිංගුවේ වහලෙක් වෙලා. හැබැයි ඔබ මොහතකට නතර වෙලා සවිඥානික වේදිහා බැලුවොත් ඒකේ යථා ස්වභාවය තේරුම් ගත්තොත් විතරයි ඔබට ඒක මිරිඟුවක් කියලා තේරෙන්නේ. මූලාශ්‍රයම පෙන්වා දෙනවා භාෂාව සහ සංකේත බාහිර ලෝකයට එක්ක ගනුදෙනු කරන්න අවශ්‍යයි. හැබැයි Taman තුලම සිද්ධ වෙන දේ ප්‍රත්‍යක්ෂයෙන් වචනවලින් තොරව දැනගන්න නම් වර්තමාන මොහොතේ පැවතීම කියන තෝරාගත් වගාකල තත්වයකට එන්න ඕන කියලා. එහෙම නැතුව ඔය කියන සදාකාලිකව ක්‍රියාත්මක වන සංඥා විපල්ලාසය විපල්ලාශයක් කියලා හඳුනා ගන්න හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. ඉන්න මට හිතෙන්නේ ඔබ එතනදී කාරණා දෙකක් පටලවා ගන්නවා. මගේ තර්කය මේ ක්‍රියාවලිය නිරන්තරයෙන් ක්‍රියාත්මක වීම ගැන. ඔබ කතා කරන්නේ එක අවබෝධ කර ගැනීම ගැන. ප්‍රතිපදාව කියන સંદર્ભය අවශ්‍ය වෙන්නේ ඒක තේරුම් ගන්න විතරයි නේද? මිරිඟුව තේන එකට එකෙන් බාධාවක් වෙන්නේ නැහනේ. මිරිඟුව කියන්නේ මිරිඟුවක් කියලා දන්නේ නැති කෙනාට ඒක පේනවා, එයා ඒකට රවටෙනවා, ඒ නිසා දුක් විඳිනවා. ඒ වගේම තමයි සංඥාවත්. ඔබ ඒක විපල්ලාසයක් කියලා දැනගත්තත් නැතත් ඒක ක්‍රියාත්මක වෙනවා. ඒකෙල් වෙන්න උන දේ වෙනවා. හරියටම හරි. ඔබ මගේ කාරණේම තමයි විනත් විදිහකින් කිව්වේ. දුක් විඳිනවා මූලාක්ෂයේ සම්පූර්ණ අරුමුණම මොකක්ද? ඒ දුකෙන් මිදීම නේද? නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන නියාමයක් ගැන විස්තරයක් දීලා නතර වෙන්න එක නෙවෙයිනේ. ඒ දුකට හේතු වන නියාමය හඳුනාගෙන ඒන් මිදෙන මාර්ගය පෙන්වා දීමයි. ඒ මිදීම, ඒ කියන්නේ Nirodhaය කවදාවත් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අර මං කියපු સંદર્ભය, ඒ කියන්නේ සතිමත් බව, භාවනාව කියන තෝරගත් ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍යයි. විශ්වීය න්‍යාමය මගින් ප්‍රශ්නේ විස්තර කරනව වෙන්න පුළුවන්. නමුත් විසඳුම හැම විටම સંદર્ભය මත රඳා පවතිනවා. ඒ නිසයි ඒකට මාර්ගය කියලා කියන්නේ. ඒක ගමන් කළ යුතු දෙයක් මිසක් ඉබේ පිහිටන දෙයක් නෙවෙයි. හොඳයි. සංඥාව හඳුනා ගැනීමට ඒ වගේ સંદર્ભයක් අවශ්‍යයි කියන දේ මං තාවතාලිකව පිළිගන්නම්. නමුත් අපි චේතනාව පැත්තට හැරුණොත් එතනදී தત્ත්වය මීට වඩා වෙනස් නේද? එතනදී කාරණය තවත් යාන්ත්‍රිකයි. මූලාශ්‍රයානුව චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාවම කර්මයයි කියමි. මේකෙන් අදහස් වෙන්නේ අපේ හිතේ ඇතිවෙන හැම අදහසක්ම හැම පෙළඹවීමක්ම ප්‍රතිඵලයක් ගෙන දෙන බීජයක් වගේ කියන එකයි. අපි ඒ ගැන දැනුවත් වුණත් නැතත් ඒ බීජය පැලවෙන එක නතර වෙන්නේ නැහැ. අප තුල හටගන්නා සෑම චේතනාවක්ම ප්‍රිය රූප හෝ සාත රූප, ඒ කියන්නේ ප්‍රිය උපදවන හෝ මනාප උපදවන ස්වභාවයෙන් යුක්ත බව මූලාශ්‍රයේ පැහැදිලිව සඳහන්. මෙය අපි කැමති වුණත් නැතත්, භාවනා කළත් නැතත් සෑම චේතනාවක්දීම ක්‍රියාත්මක වන යථාර්ථයක්. ඔබ මතු කරන කාරණය වැදගත්. හැබැයි මම ඒක දකින්නේ වෙනස්ම විදිහකින්. ඔව්, චේතනා කියන බීජ නිරන්තරයෙන් හිතේ පැලවෙනවා. නමුත් ඒ බීජවලට අපි වතුර දානවද? පොහොර දානවද නැත්නම් ඒක පැලවෙන්න නොදී තියනවද කියන එක තීරණය වෙන්නේ කොහොමද? මූලාශ්‍රය ඒ චේතනාවන්ට මුහුණ දෙන්න යෝජනා කරන්නේ මොකක්ද? සාමාන්‍ය ලෝකයා කරන විදියද හිතට ආපු පළියට ක්‍රියා කරන එකද? නෑ. ඒකට යෝජනා කරන්නේ අපන්නක ප්‍රතිපදාව. ඒ කියන්නේ වරදින්න ප්‍රති පිළිවෙත. ඒකෙදි වෙන්නේ හිතට ආපු දේ ඒ විදිහටම එළියට දාන්නේ නැතුව ප්‍රතික්‍රියා නොකර ඉඳීමේ පුහුණුව. මේක ඊතා සුවිශේෂී පුහුණු කරන ලද ප්‍රතිචාරයක් මිසක් සාමාන්‍ය නිරන්තර ස්වභාවයක් නෙවෙයි. ලෝකය ෂණිකව නොසිතා ප්‍රතික්‍රියා කරනකොට ප්‍රතික්‍රියා නොකර ඉන්න සවිඥානික පුහුණුවක්. ඒ කියන්නේ තෝරගත් පිළිවෙතක් අනුගමනය කරන්නම ඕන. ඒක හැම විටම හැමෝගෙන්ම ඉබේ සිද්ධ වෙන දෙයක් කියෝ හිතන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. ඔබ කියන ප්‍රතිසමය සිත් ගන්නාසුලුයි. ඒත් මම ඒක දකින්නේ මෙහෙමයි. ඔබ කියන ඒ පුහුණුවෙන් ඒ කියන්නේ අපන්නක ප්‍රතිපදාවෙන් කිරෙන්නේ අර හටගත්ත බීජය, ඒ කියන්නේ චේතනාව ලොකු ගහක් වෙලා ඵල දරන එක වළක්වන එක විතරයි. හැබැයි බීජය හට ගැනීම කියන මූලික නියාමේ ඒකෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ චේතනාව කර්මය වීම කියන විශ්වීය නියමය තාම තෙතන ක්‍රියාත්මකයි. ඔබ ඒකට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් කරගත්තා කියලා මූලික නියාමය අහෝසි වෙන්නේ නැහැ. ඒක හරියට වේගයෙන් එන පන්දුවකට පිතිකරුවෙක් පහර දෙනවා වගේ එයාට පුරුවන් ඒ පන්දුව හතරේ සීමාවට යවන්න නැත්නම් ආරක්ෂාකාරීව නවත්ත ගන්න. හැබැයි පන්දු එන එක ඒ කියන්නේ මූලික ක්‍රියාව එයාට නවත්තන්න බෑ. චේතනාවත් ඒ වගේ. ඕ නමුත් ක්‍රීඩාවේ දිනුම පෙරදුම තීරණය වෙන්නේ පන්දුව එන එකමට නෙවෙයි. ඒකට පිතිකරුවා ප්‍රතිචාර දක්වන ආකාරය මත මූලාශ්‍රය අවධානය යොමු වෙන්නෙත් එතනටමයි. චේතනාව ඇතිවීමේ විශ්වීය ස්වභාවය නිකම්ම නිකම් ආරම්භක ලක්ෂ්‍යය විතරයි. ඒක තමයි රෝග නිදානය. නමුත් සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රමයම, ඒ කියන්නේ මාර්ගයම රඳා පවතින්නේ ඒකට දක්වන ප්‍රතිචාරය මතයි. ඒ ප්‍රතිචාරය ස්වයංක්‍රීය නෑ. ඒක සවිඥානිකව වගා කරගන්න ඕන දෙයක්. සාමාන්‍ය මිනිසාගේ ස්වයංක්‍රීය ප්‍රතිචාරය තමයි තෘෂ්ණාවෙන් ඒක අල්ලගන්න එක. ඒ ස්වයංක්‍රීය ප්‍රතිචාරය වෙනස් කරන තමයි තෝරාගත් පිරිවෙතක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ප්‍රායෝගිකව ගත්තහම වැදගත්ම දේ වෙන්නේ අර සුවිශේෂී පුහුණු ගන්න ලද ප්‍රතිචාරය මිසක් හැමෝටම පොදු විශ්වයේව සිදුවන චේතනාවේ හටගැනීම නෙමෙයි. හොඳයි. එහෙනම් අපි මූලාශ්‍රයේ තියෙන තවත් ප්‍රායෝගික උදාහරණයක් ගමු. භද්‍රක ගාමිනී සූත්‍රයේ එන පාඩම. Taman බැඳී සිටින ආදරය කරන පුද්ගලයන්ට දුකක් කරදරයක් පැමිණි විට Tamanට දුක හටගන්නේ චන්දරාගය නිසා ඒ කියන්නේ ඒ බැඳීම නිසා බව බුදුන් වහන්සේ භද්‍රක ගාමිනීට පෙන්වා දෙනවා. මේක ඕනෑම මිනිසෙකුට ඕනෑම මොහොතක අත්විඳිය හැකි අත්විඳින විශ්වීය සත්‍යයක් පැහැදිලි කිරීමක් නේද? තමන්ගේ දරුවෙකුට අසනීප වුණාම මවකට දුක හිතෙන එකට භාවනා කරන්න ඕන නෑ. විශේෂ සන්දර්භයක් ඕන නෑ. බැඳීමක් තියෙන තැන දුක ඇතිවෙන එක නිරන්තරයෙන් සිද්ධවන නියාමයක්. ඒක විශ්වීයයි. මට සමාව වෙන්න මම ඒ සිදුවීම දකින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදියකින්. ඔව්, චන්දරාගය නිසා දුක ඇතිවීම පොදු විශ්වීය දෙයක්. ඒකම පිළිගන්නවා. නම බුදුන් වහන්සේ විශ්වීය සත්‍ය පැහැදිලි කරන ආකාරය දිහා බලන්න. ඒක තමයි වැදගත්ම. උන්වහන්සේ හිතාමතාම අතීත උදාහරණ අනාගතේ වෙන්න පුළුවන් දේවල් ගැන කතා කරන එක බැහැර කරනවා. උන්වහන්සේ කියන්නේ ගාමිණී මම දැන් මෙතන ඉඳගෙන ඔබ ඔතන ඉඳගෙන ඉන්නවා මම දැන් ඔබට කියා දෙන්නම් මේක දැන් ඇති වෙන හැටි කියලා. ඇයි ඒ දැන් කියන එකට ඒ වර්තමාන මොහොතට ඊතරම් අවධාරණයක් දෙන්නේ? මොකද සැබෑ අවබෝධය, ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂය ලැබෙන්නේ අර විශ්වීය න්‍යාම තමන්ගෙම අත්දැකීමක් තුලින් ඒ වර්තමාන මොහොත නම් වූ තෝරගත් සන්දර්භය තුල විමර්ශනය කිරීමෙන් විතරයි කියලා උන්වහන්සේ දන්න නිසායි. ඒක නිකම්ම නිකෝ සාමාන්‍ය කතාබහක් නෙමෙයි. ඒක අවබෝධය පිණිසම සකස් කළ තෝරගත් රසායනාගාරයක් වගේ අවස්ථාවක්. හැබැයි ඒක හුදෙක් ඉගැන්වීමේ උපක්‍රමයක් pedagogical tool එකක් වෙන්න බැරිද? ඒ කියන්නේ හැමදාම වළංගු වෙන මූලධර්මයක් පැහැදිලි කරන්න ඒ මොහොතේ තියෙන උදාහරණය පාවිච්චි කළා වෙන්න බැරිද? මූලධර්මයේම ඒ මොහොතට සීමා වෙන්නේ නැහනේ. අදකත් අවුරුදු දහස් ගානකට පස්සෙත් කෙනෙක් තමන් ආදරය කරන කෙනෙක් නැති වුනාම දුක් වෙන්නේ ওই චන්ද්‍රාගය නිසාමයි. ඒකට භද්‍රක ගාමිනී හිටපු ඒ විශේෂිත මොහොතේ ඉන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඒ දුක විඳින්න නම් අවශ්‍ය නැහැ. ඒක ඉබේම වෙනවා. හැබැයි ඒ දුකෙන් මිදෙන්න නම් ඒ දුක හටගන්නා ආකාරය ප්‍රත්‍යක්ෂයෙන්ම දකින්න ඕන. ඒකට තමයි අර වගේ තෝරගත් සවිඥානික මොහොතක් අවශ්‍ය වෙන්නේ. මිනිස්සු අවුරුදු දහස් ගාණක් තිස්සේ දුක් විඳා. දිගටම දුක් විඳිනවා. ඒ විශ්වීය න්‍යාමයේ ක්‍රියාත්මක වෙන නිසා. හැබැයි ඒ න්‍යාමයෙන් මිදෙන්න නම් ඒක නිකම්ම අත්විඳිනව වෙනුවට ඒක සවිඥානිකව විමර්ශනය කරන්න ඕන. ඒ විමර්ශනය සිද්ධ වෙන්නේ ඔබ කියන සාමාන්‍ය නිරන්තර ක්‍රියාවලිය තුල නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ භාවනාව, සතිමත් භව වැනි වගා කරගත් තෝරගත් අවස්ථාවකදී. බුදුන් වහන්සේ භද්‍රක ගාමින්නිට කරන්නේ ඒ අවස්ථාව නිර්මාණය කරලා දෙන එකයි. ඒක තමයි න්‍යාය සහ ප්‍රායෝගිකත්වය අතර තියෙන වෙනස. එසේනම් මේ සාකච්ඡාවෙන් මට පැහැදිලි වෙන්නේ තෘෂ්ණාව, සංඥාව සහ චේතනාව පදනම් කරගත් මේ නියාමයන් අපේ පැවැත්මේ සෑන මොහොතකම ක්‍රියාත්මක වන මූලික විශ්වීය සත්‍යයන් බවයි. ඒවා අපේ ඇඟ ඇතුලේ සිදුවන ජෛව රසායනික ක්‍රියාවලිය වගේ අපි ඒවා දැනගත්තත් නැතත් ඒවයි ක්‍රියාකාරීත්වය නතර වෙන්නේ නැහැ. ඒවා තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම කියන්නේ ඊට පසුව එන දෙයක්. නමුත් ඒවයි ක්‍රියාකාරීත්වය අපේ අවබෝධය මත රඳා පවතින්නේ නැහැ. මගේ අවසාන අදහස් නම් ඔව් මේ න්‍යායන් විශ්වීය වෙන්න පුරුවම් හරියට ගුරුත්වාකර්ෂණ නියමය වගේ. ඒත් ගුරුත්වාකර්ෂණ නියමයේ තේරුම අරගෙන ඒක පාවිච්චි කරලා ගුවන් යානයක් හදලා අහසේ පියාඹන්න නම් ඒ සඳහා විශේෂිත දැනුමක්, තාක්ෂණයක්, සවිඥානික උත්සාහයක් අවශ්‍යයි. ඒ වගේම තමයි මේ විශ්වීය මනෝධර්මතා තේරුම අරගෙන ඒවයින් මිදීමේ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගන්න නම් භාවනාව, සතිමත් බව වනි සවිඥානිකව තෝරාගත් අවස්ථාවන් අත්‍යවශ්‍යයි. ඒ ප්‍රායෝගික වටිනාකම, ඒ ගැඹුරු අවබෝධය සාමාන්‍ය ජීවිතයේදී සන්දර්භෙන් පරිබාහිරව ලැබෙන්නේ නැහැ. න්‍යාය දැන සිටීම සහ ඒ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීම කියන්නේ සම්පූර්ණයම දෙකක්. මෙම මූලධර්ම නිරන්තරයෙන් ක්‍රියාත්මක වන අපට පාලනය කළ නොහැකි යථාර්ථයක් ලෙස දැකීම යටහත් පහත් බවත් ඇති කර ගැනීමටත් උපකාරී වෙනවා. ඒ වගේම ඒ නිරන්තර යථාර්ථයෙන් මිදීමට අපට සවිඥානිකව තෝරා ගැනීම කල හැකි කියන එක ඒ සඳහා නිශ්චිත මාර්ගයක් තියෙනවා කියන එක දැකීම බලාපොරොත්තුවක් ඇති කරනවා. මෙම දෘෂ්ටිකෝණ දෙකම මගින් මේ මූලධර්ම ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවා අවබෝධ කරගන්න ආකාරය ගැන වඩාත් සම්පූර්ණ චිත්‍රයක් මවා ගන්නට අපට මඟ පෑදෙනවා. ඇත්තම තවදුරටත් විමසා බැලීමට බොහෝ දේ මූලාශ්‍රය තුල ඉතිරිව පවතිනවා.